කරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණියෝනි සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ මේ වෙනකොට දන්න පරිදි අපි මේ දේශනාවලියට ඉස්සරහින් තියාගත්තේ ਸਰවඥ භාෂිතයක් ਸਰවඥ වහන්සේ දේශනා කණ්ඩිච්ච පට්න සූත්‍රයක් නම් වශයෙන් කියනවා චක්ක සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒකදී සරුවචන් වහන්සේ මේ සාමාන්‍ය පෘථග්ජනෙකුට දැක් ගන්න බැරි හිතේ ක්‍රියාත්මක වෙන පැතිකඩ රාශියක් පෙන්ලා දෙනවා දැනගත්තොත් Tamanට ඒක පිටිබඳව යම් ප්‍රමාණික ශික්ෂණයක් ඇති කරගෙන යම් ප්‍රමාණික පාලනයක් ඇති කරගෙන මේ වෙත පැමිණෙන නොදැන හිටියනම් Taman වෙත පැමිණෙන දුකකින් වෙන්වීමට අවස්ථාවක් ලැබෙන නිසා මේ චක්ක නැත්නම් හයව හයක් පෙන්ලා දෙනවා. ඒකෙදී ඒවා කාය වශයෙන් සමාහට සඳහන් කරනවා කඳු ස්කන්ධ ගොඩවල් ඒ විදිහට පළවෙනියෙන්ම අජ්ජත් ආයතන හය පෙන්නලා එක කයක් ඊට පස්සේ බාහිද්ද බහිද්දහ කය ඒවට ආපාත වෙන්නා වූ ගෝචර වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ වශයෙන් හයක් පෙන්නනවා මේවා එකිනෙක එකතු වීමේදී මේ විඥාණයන් පහල කරන ස්වરૂපයක් තියෙනවා නැත්නම් පහල වෙන විඥාණය තමයි මේ අජ්‍යත ඉන්ද්‍රියත් බාහිර ආයතනයත් දෙක එකතෙන් කරන්නේ ඉතින් විඥාණය හැම වෙලාවෙම යමක යෙදිලා ව්‍යාවෘත වෙලා ඒ දෙකක් ගැට ගැසීමෙන් ගත කරනවා. ඒ ගත කරන නිසා විඥාණයට ආයතන 6ක වැඩ බලන්න වෙලා තිනවා. ඒ නිසා විඥාන 6කට දාලා පෙන්නනවා එක නම තමයි 6 පොලිම් වැඩ බලන්නේ. එතකොට ඇහ කන දිවනාසය කය මන ආදි වශයෙන් හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ එක එකක් අනුව මේ විඥානේ පෙනී හිටින වෙස් හයක් පේනවා චරිත හයක් පේනවා චක්ක විඥාන සෝත විඥාන වශයෙන් ඉතින් මේ හයේ මේ වැඩ කරන කරන වෙලාවේ සම්බන්ධ වෙච්ච අවස්ථාවට අපි ස්පර්ශය කියලා කියන වයිකතු වෙන තැන රූපයත් ඇහත් මේ විඥානයත් තුන් දෙනා එකතු වෙලා ගමන් කරන හැම වෙලාවෙම තින්න සංගති පස්සෝ තුන එකට ගමන් කරන චිත්තක්ෂණය චිත්ත වීතිය චිත්තයේ පැවැත්ම දැකීමේ පැවැත්ම බාටපත් වෙනවා ඇහිීමේ පැවැත්ම බාටපත් වෙනවා ගන්ධ රස පහස වශයෙන් මේ අත්දැකීමේ පැවැත්ම වෙනවා මේ පැවැත්ම තියෙන තාක් එතන එතන මේ ස්පර්ශය සිද්ධ වෙනවා එනිසා සංගති කියන වචනය සාමූහිකව ගමනක් තුන් දිනකේ ගමනක් මෙතන සිද්ධ වෙනවා ඒ ඒ ස්පර්ශ අණුව නැත්නම් ස්පර්ශයට පස්සේ තමයි කෙනෙකුට ඒ සිද්ධිය අත්දැකීමක් බවට වින්දනයක් බවට අත්විඳීමක් බවට මගේ බවට හෝ ප්‍රිය අප්‍රිය බවට හෝ පත් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ ස්පර්ශය නිසා එතන එතන ටිකට අදාළ වේදනා පහළ වීම සිදු වෙනවා විඳීම් පහළ වෙනවා. ඒ දක්වා තමයි අපි ඊයේ වෙනකට කතා කර කර හිටියේ මාතෘකා කරමින් හිටියේ. ඊට පස්සේ මේ විඳීම් අනුව ඒක තණ්හාවක් ඇලීම් බැඳීමක් ඇති කරගන්නවා. ඒක මේ පහ නිසා පෙළ ගැහිලා අවසානට එන ජවනිකාව නැත්නම් චක්ක සූත්‍රයේ සඳහන් වෙන අන්තිම කය, අන්තිම කන්ද, අන්තිම ගොඩ ඒවා ඒවා තණ්හා ගොඩවල් විදිහට පෙන්ලා තියෙනවා. ඉතින් මේ වේදනාවන් වල සිට තෘෂ්ණාවට ඇති මේ සම්බන්ධතාවය සර්වචනාසේ මේ 12 ආකාර දොළසාකාර වෙච්ච පටිච්ච සමුපාදයේ දුර්වල ස්ථානයක් විදිහට දැකලා තියෙන බව පේන්න තියෙනවා. මොකද ਸਰවඥන්සේ සඳහන් කළ තියෙන මේ සංසාරේ ඇති වෙන දුකට ප්‍රධානම හේතුව මේ තණ්හා වශයෙන් තනි හේතුවක් පෙන්වන්නේ. දුක්කට හේතුව සමුදය වශයෙන් තණ්හාව පෙන්වන්නේ. ඒ නිසා මේ තණ්හාව ඇති වෙන තැන තමයි යම් චිත්ත වීදියක නැත්නම් ඒක ආයතනයක වැඩ පිළිවෙලක් කෙරීගෙන යනකොට ඇහි රූප බලාගෙන යනකොට එක තැනකදී ඒ විඳීම් නිසා රූපයට ඇති තණ්හාව පහළ වෙනවා කනේ ඇහිම ක්‍රියාවලිය නැත්නම් චිත්ත වීතිය විඥාන ස්රෝතය ගමන් කරන එක තැනකදී ඒ රූපයට ආසාව ඇති වෙනවා ඉතින් මෙතන තමයි සංසාරේ හට ගන්න සක්කාය හට ගන්න තැන ඒ නිසා මේක ගැන නොදැන සාමාන්‍ය පෘථග්ජනයේ සිදුවෙන මේ චක්කුංච පටිච්ච රූපේච uppajje චක්කු විඥානං තින්නම් සංගති භස්සෝ භස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා කියන එක ਸਰවචනාසනික අවරතලයට වගේ සඳහන් කරලා තියෙනවා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව. කියන්නේ මේ අපි හැම වෙලාවෙම සක්කාය ඇති වෙන නිතරම ඇති වෙන ඇති වෙමින් ඇති වෙමින් ක්‍රියාවත් වෙන ප්‍රතිපදාව තමයි මේ නොදැනුවත්කමෙන් රූප බලමින් ශබ්දහමින් ගන්ධ රස පහස්මින් ගත ගමක් කරන ගමන. ඉතින් හැම වෙලාවෙම මේ වගේදී තණ්හා පහළ වීමෙන් පහළ වෙමින් ඒ කෙලස් වගුරුවමින් තමයි මේ ගත කරන ජීවිතයේ තියෙන නිසා අපි මේ තණ්හා සමුදේ ගාමිනී ප්‍රතිපදාවක තමයි අසතියෙන් ගත කරන නැත්නම් භාවනාවෙන් තොරව ගත කරන හැම වෙලාවකම ඉන්නේ. ඒක දැනගත්තට මේ කෙලෙස් ඇති වෙන හැටි තණ්හාව ඇති වෙන හැටි, සංසාරේ ඇති වෙන හැටි, කර්ම ඇති වෙන හැටි දැන ගැනීම කෙලේශයක් කියලා වගේ තමයි සාමාන්‍ය පෘථජනය හිතන්නේ. මේ අපි ගැටේ වදින හැටි, අහුවෙන හැටි. ඒ නිසා හුඟ දෙනෙක් ඒ Taman තුල මේ තණ්හාව ඇති වෙන හැටි දකින්න වෙනුවට මේ වෙලාවේ පිංකම් කර කර වෙන දේවල් බලබලා নানা ආකාරයෙන් අපි ව්‍යවෘත වෙලා ගත කරන ජීවිතය බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ ලෙඩේ හේතුව හොයන්නේ නැතුව රෝග නිర్ణය කරන්නේ නැතුව විස බීජය හොයන්නේ නැතුව මේ নানা ප්‍රකාර වැඩ කර කර ඉනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ තමයි ඉස්සල්ලා මේ වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය කරනා වූ මූලික સંદર્ભය මූලික સંදර්ශනේ පෙන්වුවේ දුක සහ දුකට හේතුව ඒ දුකට හේතුව ලෝකයා විසින් මනවඩන ප්‍රීවඩන දර්ශනයක් නෙවෙයි. දුකට කැමති නැති වුණාට නැතිකම නිසාදෝ ඒගොල්ලෝ ඒක නැති කරන්න හදනවා මිස මේකට ඇති වෙන හේතුව දිහා බලන්න බලලා හේතුව නැති කිරීමෙන් තමයි දුක නැති කරන්න පුළුවන් කියන එක හිතා ගන්න බෑ දුක ඇති වුණාට පස්සේ ඉෂාත බඳගෙන අඬ අඬ දඟලන දඟලිල්ලක් ඒක කිසිම තැනකට මේ අවස්ථාවේ ඇති දුක මේ පත්‍විච්ච දුකෙන් ගැලවීමකුත් නැහැ. මත්තර දුකක් නොයෙන ප්‍රතිපදාවකුත් නැහැ. ඒක නිසා සරුවචනාංශයට ආපස්සට හරවන්න සිද්ධ වුණා මේ දර්ශනය. දුක දැනගෙන දුකට කවුරුත් අකමැති. ඒ වෙනකොට සැප හෙවීම පැත්තක තියලා දුකට හේතුව හොයන්න ගියාම අපිට සිද්ධ වෙනවා අසතියෙන් ගත කරන නොදැනුවත්කමෙන් ගත කරන හැම වෙලාවෙම සක්කාය මේ අජ්ජත් ආයතන 6 වරණගිනවා. බාහිර ආයතන 6 වරණගිනවා. විඥාන 6 වරණගිනවා. ස්පර්ශ 6 වරණගිනවා. වේදනා 6 වරණගිනවා. එතකොට ඉතින් තණ්හාව ඇති වෙන කොලක් ගන්න බෑ. ඒ නිසා මේ කය රාශි ස්කන්ධ ගොඩාක් ඇතිවීමෙන් ඇතිවීමෙන් ඇතිවීමෙන් යනවා ඒ ඒ තෘෂ්ණා බවට එනකොට වේගයක් තියෙන එක මොහොන විදියකින්වත් නතර කරන්න බෑ මේ වැවක බැම්ම කඩලා ගියා වගේ ඒක ඇදලා යන වෙලාවේ කාටවත් අත දැම්මොත් යට වෙලා මැරෙනවා. ඒක නිසා නතර කරන්න තියෙන්නේ මේ යාන්ත්‍රණය දැකගෙන මුලට මුලට ගිහිලා නතර කරන්න තියෙනවා. ඒ නිසා මේ තෘෂ්ණාව දිහා නැත්නම් තෘෂ්ණාවට හේතු වෙන වේදනාව දිහා කාරණා කරුණු දැනගෙන තේරුම් ගැනීමක් පෘථග්ජනයට කරන්නම බෑ. ඒක හොන්දට මතක තියාගෙන ඉන්න අපිට හිතලා මේ කාර් එකේ ස්විච් බෝඩ් එක දිහා බලලා මේ යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ක්ලච් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද එන්ජින් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඩ්‍රයිවර්ට තේරුම් ගන්න බෑ ඒක ඉංජිනේරුවගේ වැඩක් ඒ වගේ තමයි සර්වචනංශය පෙන්නන වේදනාව සිට තණ්හාවට පණිනවා ඒකේ වෙනකොට වළක්වන්න බැරි තරමට Java කැවිලා තියෙන්නේ මේක සඳහා මම කියන දේ අහන්න මම මේ පෙන්නන යාන්ත්‍රණය දකින්ද නිකන් සූතමේ වශයෙන් ගැළපෙනවද කියලා බලන්න මම මේ කියන දේ වෙන්න පුළුවන් දෙයක්ද කියලා. ඒ බැලීම දෙවෙනි කොටස අහලා, චින්තාමේ වශයෙන් ගලපලා බලලා එහෙමනම් මේ තණ්හා මට්ටමට එනකොට නතර කරගන්න බැරි තරම් වේග කැවිලා තියෙන්නේ මේක මුලට මුලට යන්න ඕනේ. මුලට මුලට ගියාට පස්සේ තමයි Tamanට ඒ අදාළ ආධ්‍යාත්මික ශක්තිය නැත්නම් අපි කියනවා බල ඉන්ද්‍රිය ධර්ම ටික ආවට පස්සේ වෙලාවක මේ ප්‍රවාහයේ මෙච්චර Java කැපෙන්නේ ඉස්සෙල්ලා මුලින් හරව ගන්න පුළුවන් නැත්තම් මේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව පුදුමාකාර වේගයකින් ගලනවා. ඒ නිසා මේ තෘෂ්ණාව දිහා ආසාවෙන් බලලත් බෑ. ආසාවට බහුනොත් ඒක දිගේ අපි රස වින්දනයේ දිගේ අහු වෙනවා. මේක ද්වේෂ කරලත් බෑ. ද්වේෂ කෙරුවොත් එහෙම අපිට යාන්ත්‍රණය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙක අතරමැදින් යන ගමනේදී අතප්පය කඩා ගන්නෙත් නැතුව ඒ වගේම බය වෙලා පැත්තකට යන්නෙත් නැතුව මේ යන ගමනට අවශ්‍ය ආයුධ අඩුම කැඩුම ටික සකස් කරන්නයි මේ චක්ක සූත්‍ර වගේ දේවල් ਸਰවචන්සේ පෙන්වන්නේ. ඉතින් ඒකෙදී වේදනා සහ තණ්හා අතරමැද මේ අනවරතෙන් බාධාවකින්තරව අනිවාර්ය සම්බන්ධකමක් තියෙනවා. නොදැනුවත් කෙනා මොන වින්දනයක් වින්දත් එනවා තණ්හාව ඇති කරගන්නවා. ඉතින් බුරුමේ හිටපු මොකුක්සයාඩෝ ස්වාමීන් වහන්සේ ওই මහසි ක්‍රමයෙන් ඉස්සල්ලා භාවනා ක්‍රමයේ ඉගැන්වේ තනි ක්‍රම පටිසම්පාදේ අනුව. ඒ ස්වාමීන් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේ මේ වේදනාව විසිට තණ්හාවට අතරමැදි වෙන මේ පුරුක සුවිශේෂී අවධානයට ලක් කරලා තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ මේක වර්ණගුවේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි නොදන්න කෙනා අසත්‍යමත් කෙනා එළඹ සිට සිය නැති එකන අනිවාර්යයෙන්ම වේදනාව නිසා තණ්හාව ඇති කරනවා. දැන් මේ චචක සූත්‍රය හඳුනගෙන බණ අහලා සතිය පිහිටවලා අපි උත්සාහ කරන්නේ වේදනා පත්‍ය පඤ්ඤා කරන්නයි. වේදනාව ප්‍රඥාවක් වඩපත් කරන වේදනාව එනකොට ඒක අනිවාර්යයෙන්ම දෝරේ ගලාගෙන කියලා තණ්හාවට යන්න දෙන්නේ නැතුව කොහොමද මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා එන එන වේදනාව વિશે එළඹ සිටි සිහියෙන් එනේන වේදනාව વિશેයි ලෑස්ති වෙලා ගිහිල්ලා. මේක නොදැන හිටියොත් නම් කොලේ වහලා යන්නේම තණ්හාවට. කොහොමද මේ වේදනාව තණ්හාවක් බාටපත් වෙන්නේ කියන දෙයට විශේෂ ආලෝකයක් යොමු කරලා ඒ මොගුක් භාවනා ක්‍රමයේදී වේදනාව වෙන හැම වෙලාවකම ඒක දිහා බලලා වේදනාව විනිවිදලා වේදනාව හරහා බලලා නොදක හිටියොත් තණ්හාව ඇති වෙන හැටි ඒක දිහා විපස්සනාවෙන් බැලුවොත් විනිවිද දැක්කොත් විෂිතුරු වශයෙන් දැක්කොත් පතුරු ගහලා බැලුවොත් ඒක පිළිබඳව ප්‍රඥාවක් ඇති වෙනවා ඒක නිසා ඥානතෝ භික්කවේ පස්සතෝ ආශවාණං khයං වදාමි කියලා සර්වචනාංශය අර සබ්බාසෝ වගේ සූත්‍ර දේශනා කරපු විදිහට මේ වේදනාව එනකොටම ඒ විඳීම් ශේස්ත්‍රයේ වේදනා ශේස්ත්‍රය රස වින්දනයකට ප්‍රතික්ෂේපකට යන්න දෙන්නේ නැතුව මේක දිහා එළඹ සිටි සිහියේ ලෑස්ති වෙලා ගිහිල්ලා ඒක දිහා බලා සිටීමේ කෘත්‍යය මේ මොගක් භාවනා ක්‍රමයේ හරියට විශේෂණය කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රමයට එකම වගේ තමයි පස්සේ ওই මහසි භාවනා ක්‍රමය ආවේ. ඒකෙදිත් ඒ වේදනාවල් වෙතට යනකොට වේදනාව බාටපත් වෙනකොට කායනුපස්සනාව හරහා හදාගත්ත හොඳ සතියක් කායනුපස්සනාව හරහා හදාගත්ත හොඳ වීර්යයක් හොඳ ශද්ධාවක් ඇතුව එනේන වේදනා વિશે එනේන විදීම් ශේෂ්ත්‍රි વિશે එනේන අත්දැකීම વિશે අත්විඳීම વિશે පූර්ණ අවධියකින් බලා සිටීම පිළිබඳව තව ඉදිරියට පියවර තිබ්බා. ඉතින් ඒකෙදී මේ චචක්ක සූත්‍රයෙන් ඒකට දැක්වෙන පෙත නැත්නම් සිටියම දිහා බැලුවොත් ਸਰවචනන්සේ සඳහන් කරලා තියෙනවා මේ වේදනා වශයෙන් දැන උගත් ඇත්තෝ බනහන ඇත්තෝ දැනගන්න ඕනේ සුඛ දුක වශයෙන් වේදන හැම වෙලාවම දෙකට බෙදෙනවා. ඒ දෙකට බෙදෙන නිසා දුකට අකමැති නිසා මනුෂයා සුඛය හොයන වැඩවල තමයි මේ ජීවිතේ සුන්දරම වයස ගත කරන්නේ මේ සුඛ සෙවීමට. ධනයට අධ්‍යාපනයේට නම්බුකාර ජීවිතයකට දුවදරුවන් හදාගෙන, ගෙවල් දොරල හදාගෙන, ඒ තමන්ගේ හැකිය හැම එකකින්ම කරන්නේ ඒකාන්ත නිත්‍ය සුඛ යන යන තන කොයි වෙලාවෙත් මටත් අපේ අයටත් සුඛේ පිණිස තමයි අපි මේ සම්පූර්ණ මේ අධ්‍යාපන ක්‍රම, සංස්කෘතික ක්‍රම, සදාචාරය ඔක්කොම හදාගෙන තියෙන්නේ. නමුත් මේ හැම කොච්චර අපි ශිෂ්ටාචාර වශයෙන් දිනුනත් හැම එකම මැරෙන්නේ දුකේ. කිසිම කෙනෙකුට මේ ජීවිතේ මිනිස්සෙකුට සැපතේ මේ යමක් කියන්නේ බෑ. අඩු ගන්න මරණය කියන වචනය පවා බියවලන සුළු දෙයක්. ඒක නිසා අතිත්තෝ ලෝකෝ ඌනෝ කාමදාසෝ. මරණයට යනකොට අතෘප්තිකරව මැරෙන්නේ. ඌනම සිට මැරෙන්නේ. සම්පූර්ණ කරගත්ත නැති දෙයක්. පූර්ණ වශයෙන් නෙවෙයි ඌනම මැරෙන්නේ. කාමදාසෝ මැරෙන නිසා ඊගාවාත්මේ අනිවාර්යයෙන්ම මල්ලනවා මේකේ ඊතෝ කරගත්ත වැඩ ටික කරගන්න. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙද්දී සැපය සඳහා සියලු දෙනා කැසපට ගහගෙන සාමූහික ප්‍රයත්න කරනවා. මරණ මරණ ගා වැටෙන්නේ දුකෙන්. ඒක නිසා සරුවචනාංශේ මේ මනුස්සය යන පාර දිගේ ගිහිල්ලා නම් මේකට ප්‍රශ්නයක් උත්තරයක් ප්‍රශ්න උත්තරයක් නැහැ. ඒ නිසා කිං කුසල ගවේෂීව හොයනකොට උන්වහන්සේ මේ සැප දුක කියන අන්ත දෙක මැදට අදුක්කම සුඛ කියලා සැපත් නැති දුකත් නැති තවත් වේදනාවක් තියෙනවා කියලා මේ පරාසය තුනට කඩලා තමයි මේ ප්‍රශ්නට උත්තරේ හොයන්නේ. අපි සාමාන්‍යයෙන් ලෝකයා දන්නේ කළු සුදු වෙනස සැප දුක දෙක. සර්වචන් වහන්සේගේ ඉගැන්වීම හැටියට සැපෙත් නිවර නැහැ දුකෙත් නිවර නැහැ නිවනට යන මඟ එහෙම නැත්නම් සක්කාය නිරෝධගාමිනී වෙන්නේ ඒකින දැනගන්න ඕනේ මේ දෙක මැද තියෙන අදුක්කම සුඛයේ අදුක්කම සුඛය කියන්නේ නිවන නෙවෙයි ඒක නිවන් මඟ ඉතින් ඒ නිසා මේ සැප දුක දෙක වේදනා චෛතසිකය හුදු ද්වේතාවකට බෙදන්නේ නැතුව මැද තියෙන අදුක්කම සුඛ තත්ත්වය ගත්තට පස්සේ සරුවඥ විග්‍රහයක් පෙන්වනවා. සරුවඥංශ සඳහන් කරන උඹට රූපයක් පේනවා. ඒ රූපය දකිනකොට සුඛ වේදනා පහළ මේ රූපය මනරම්. නැත්නම් හිත ගන්නසුළු රූපයක් නම් ඉතින් මේ දිගටම අපි මේ චචක්ක සූත්‍රයේ දක්වන පාඨවලින් එකක් තමයි ඉස්සරහට ගන්න නිදර්ශනයක් වශයෙන් මේ රූපයකට ඇහ යොමු වෙලා දකින්නෙක් වෙන කියන නිදර්ශනය ගත්තට ඒ විදිහටම ඒ සූත්‍රයේ කනට සද්දයක් ඇවිලා අසන්නෙක් බවට පත් වෙන එකක් තියෙනවා. නාසයට ගඳක් වැදිලා ගඳ බලන්නෙක් බවට පත් වෙන හැටි, දිවට රසක් වට රස බලන්නෙක් බවට පත් වෙන හැටි, කායට පහසක් ලැබිලා පහස විඳින්නෙක් බවට පත් වෙන හැටි, හිතට මන හිතන හිතන හිතවිලි දිගේ ගිහිලා රස විඳින හැටි ඔක්කොම තියෙනවා. අපි මෙතනත් ගන්නෙ මේ ඇහැට රූපයක් වැටෙනකොට. ඉතින් මේ රූපේ සුඛ දෙයක් නම් නැත්නම් හොඳයි මනාපයි කියලා හිතන එකක් නම් සුඛය වේදනා යම් වෙලාවක වේදනාවක් ඇවිල්ලා මේක සුඛයි කියලා අපි බාර ගන්නයි කියලා බාරගත්තයි කියලා හිතමු බාර ගන්නවත් එකම අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා සරුවචනංශය පෙන්නවා අපි ඔක්කොටම පොදු ලකුණක් තියෙනවා යම් සුඛ දෙයක් දැක්කනම් දකපදී සුඛ හිලවන දෙයක් නම් ඒක අභිනන්දනය කරනවා තරුණ ප්‍රීතියක් ඇති කරගන්නවා. අභිවදනය කරනවා අපි එක එකනාට කියාවි දිනවා. මට මේ මේ ආකාරයේ රූපයක් දකින්න ලැබුණා නැත්නම් රූපයෙන් මට මේ මේ සුඛයක් ලැබුණා කියලා ඒ රූපේ වින්දට Tamanටමදි අල්ලපු ගෙදරට ටෙලිෆෝන් කරලා කියනකම් ඒ රසේ නැහැ. ඒකේ කිසිම රසයක් නැහැ අපට මේ සුඛයක් වින්දට කාටද කියාපෑවේ නැත්තම්. ඒ නිසා ඒ කියාපෑමත් මේ වින්දනයත් එක්කම යන වැඩක්. අජ්ජෝසාය චිත්තති මේක නැවත නැවත ඇති කරගන්න මේක මම කියාගෙන මේක මගේ කියාගෙන මේක මගේ ආත්මය කරගන්න අනියම් ප්‍රේම දවන්තපකෝත් ඇති කරගන්න. අනියම් සම්බන්ධිකුත් ඇති කරගන්නවා ඒ දකින්න සුබ දර්ශනයේට ඒ නිසා අභිනදති අභිවදති අභිනන්දති අජ්ජෝසාය චිත්තති කියලා මේ මනාප රෝපයක් එනකොට මේ රෝග ලක්ෂණ තුනක් අපි නොදැනුවත්වම අපේ අන්තරෙන් එළියට යම් විදියකට අපිට දකින්න ලැබුණේ අසුබ දර්ශනයක් නම් පටාචාරාවට දකින්න හම්බුනා වගේ මිනිස්සයා ගිහලා උඹහක් කොට වැටලා නිල් පාට වෙලා මේ නායක ගහලා මැරිලා ඊට පස්සේ තමන්ගේ දරුවා ගඟට වැටලා ගහගෙන යනවා එහෙනම් පියාකුස්සේ කැවිලාට මාස්ටර් දැලා දින පුංචි වදපු ගමන් දරුවා උස්සගෙන යනවා ඉතින් එතකොට එයාට පටාචාරා වුණත් එකයි කවුරු වුණත් එකයි ඒ අපි ඔක්කොටම ඒ වෙනකොට වෙන්නේ මොකද්ද? සෝචති කිලමති අපි ශෝක කරනවා, ක්ලාන්ත වෙනවා, පරිදේවිති උරත්තාලින් ඛන්දති, සම්මෝහං තස්පට ආපජ්ජති. අද්දක ඉස බැඳගෙන කෑ ගහනවා, සම්මෝහයටපත් වෙනවා. ඒ පටචාරව කතාවේ තියෙන්නේ ඒකල්ල ඔයාලා ගංගෙන් මෙගොඩ වෙලා එනකොට ගෙවල් දොරවල් ගැන විස්තර අහන්නේ අවුරුදු ගානකට පස්සේ ඒකෝ කියනවා අර දුන්නගින්නේ අම්මයි තාත්තයි මැරිලා ඒ සෝන ගිනි ගන්න වෙලාව ඊයේ ගම් වතුරට ගේ කඩා වැටලා අයියයි අම්මයි තාත්තා දෙන්නම මැරෙනවා. ඉතින් පටාචාරව දුවපු හැටි පෙන්නනවා ඒ ඒ පසුකාලීන සංග්‍රහ ග්‍රන්ථ ලියු මේ කතරුවරු වතුරක් දකින්නකොට කෑ ගහනලු ඉසాత බඳගෙන යාට පේන්නේ බබා ගහගෙන යනවා. දුමක් දකින්නකොට කෑ ගහනවා මේ අම්මයි තාත්තයි මැරිලා පිච්චෙන සොහොන් කොතෙන් නගින දුම් කුරුල්ලෙක් දකිනකොට විවසන්න බෑ ඇඟ කිලිපොරනවා මේ මගේ දරුවා උස්සගෙන මේ පියාගොස්සෝ යන හැටි නායක සර්පෙක් දකිනකොට මිනිහක් දකිනකොට තමන්ගේ මනුස්සයම් මේ හුඹහවට වැටලා නිල් වෙලා ඉතින් ඒකට උසහත බඳගෙන අඬනවා අරහෙ දුවනවා මෙහෙ දුවනවා කොච්චරක් ඉෂාතගඳ බඳගෙන දිව්වද කියනවා රෙද්ද හැරෙනවා දන්නෙත් නැහැ සම්මෝහේ කොච්චරද කියනවනම් රෙදි නැති බව දන්නේ නැහැ රෙද්ද හැලිලා දැන් ඇත්තටම කියනවා බලංගොඩ ආනන්ද මහත්තයාමර මෙයාට කියන්නේ අපටාචාර්ය කියලා. පට හැලිච්ච ගෑණි. නමුත් නම ලියවිලා තියෙන පටාචාරා කියලා. රෙදි නැතිව දුවන්නේ. ඉතින් එතකොට පේනවා සම්මෝහයේ ප්‍රමාණය. දැන් මේ මිනිස්යාගේ පැත්තෙන් බලනකොට ජීවිතේ බලාපොරොත්තු තියන දෙමුණ හැම සුන්දර ලකුණක්ම දිය වෙලා ගිහිල්ලා. ඉතින් යාම දකින දකින මිනිස්යාට සෝචති කිලමති පරිදේවති උරත්තාලෙන් කන්දති සම්මෝහං ආපජ්ජති. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. දැන් අපි මේ වටාචාරාව තොරණක ඇඳලා බල්බ් දාලා ඉතින් අපි ඒක දිහා බලහන් ඉන්න ඕන ලෝක ජනක දෙයක් දැකපුවාම හැටි කියලා. ඉතින් මේ වටාචාරාව තමයි අපි තුල ජීවත් වෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක ඉතින් අපේ අන්තරේ හැදිලා තියෙන ලියවිලා තියෙන ක්‍රමයක්. ඒ වගේම සරුවචන සඳහන් කරලා තියෙන මේ දෙක ඉතින් බණ කියන දෙයක් නෑනේ මේක දන්න දෙයක්. ඒ වාගේ මේකක් තියෙනවා මේ දෙකට වැටෙන්නේ නැතුව අන්ත දෙකට වැටෙන්නේ නැතුව අත්තිකිලමතාන් යෝගයේ කියන ශෝකයට දැකලා සෝචති කිලමති පරිදේවති අවරත්තාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති කියන තමන්න තමන් දුක් ගන්න එක අත්තිකිලමතාන් යෝගට වැටෙනවා සුඛයට හම්බෙච්චම කාම සුඛ ඇලීමට කාම සුඛල්ලිකාණ යෝගය කියනවා. එතකොට අබිනදති, අபிවන්දති, අජ්ජෝසායතිත්‍ත්‍ති පාටි දානවා, එන්නෙන්ද කියනවා, මේෙන් බලන්න කියනවා. ඒතනක් තියෙනවා. මේ දෙකම සරුවචන්ස ප්‍රතික්ෂේප කරා පළවෙනිම සූත්‍රයෙන්ම. ඒ වෙනුවට සරුවචන් ඉදිරිපත් කරපු දේ තමයි ගැලවුම් මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදා තමයි අදුක්කම සුඛ වේදනාව තියෙනවා. ඒක කවදාවත් දකින්නෙත් නැහැ. දැක්කට අදුක්කම සුඛ නිවන් ප්‍රතිපදා කියලා දන්නෙත් නැහැ. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නෙත් නැහැ. ඒක පිළිබඳව තියෙන්නේ ඒකේ හට ගැනීම මෙහෙමයි, පැවැත්ම මෙහෙමයි, නැතිවීම මෙහෙමයි, ආස්වාදාදීනව මෙහෙමයි කියලා. ඒ සමුදේ දන්නෙත් නැහැ, නිරෝධේ දන්නෙත් නැහැ, ආස්වාදාදීනව දන්නෙත් නැහැ. ඒක පිළිබඳව තියෙන්නේ නොදැනීම. අපිට අදුක්කම සුඛ වේදනාවක් ආවහම ඒක නිවන්ගාමී ප්‍රතිපදාවක් බව බුද්ධ ආධෝත්මයන් වහන්සේලා දැනගෙන හිටියට ඒකේ සමුදය අත්ංගමයේ ආස්වාද ආදීනව පිළිබඳව අපිට දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අපිට දැනෙන්නේ හරි පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි. හරි ඒකාකාරී. හරිම බයලවන සුළුයි. අනිශ්චිතයි. ඒක නිසා අපි විජහාට එකෙන් පයින්. මේක නිවන් මාර්ගයක් කිය. මේක හරහා මේ යන්න තියෙන කියන එක නෙවෙයි දකින්නේ. එයා ඒකේ ආස්වාදයක් දකින්නෙත් නෑ මොනවත්ක්ත්ම දකින්නේ නෑ එනකොට හිතන පාළුයි මුස්පේන්තුයි හරිම කම්මැලි එපා කරන සුළුයි සැකේලවන සුළුයි අනිෂ්ටිරයි ඒක නිසා අපේ ළඟ තියෙන බීචිකාවක් මේ මැද මාවතට නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට නැත්තම් තක්ඛාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට උප්පත්ති බයක් තියෙනවා ඉතින් දැන් අර අත්තිකිලමතානියෝ කාමසුකල්ලිකාණු යෝග දෙක කියන මේ ලෝකේ දන්න දෙකේ නිවන් හොයන්න ගිය එකනේ අවුරුදු 26ක් වෙනකන් සිද්ධාර්ථ කුමාරයා කාමසුකල්ලි කාණ යෝගේ නැටුවා. ඊට පස්සේ අවුරුදු 6ක් අත්තකිලමතාන යෝගේ වුණා. අවුරුදු 35 වෙලා මොලේ මෝරණකම් මේ දෙක තමයි ගත කරේ. එකකින්වත් නිවර නැහැ. අපිට හිතා ගන්න බැරි කාමසුකල්ලි කාණ යෝගයක් විඳපු කුමාර සැප විඳපු කෙනෙක් මේ. ඉන්න අපිට හිතා ගන්න බැරි අත්තකිලමතාන යෝගයට ගිහිල්ලා පරාසයෙම විඳපු කෙනෙක් මේ කතා කරන්නේ. නමුත් මේ කිසිම තැනක හිතුවේ නැහැ නිවන් මාර්ගය තියෙන්නේ. වේදනා චෛතසිකේ අදුක්කම සුඛ තනක කියලා. ඒක හදාරන්න ඕනේ. මේකට බීතිකාවක් අපි ළඟ තියෙන්නේ. මේක මග එක තමයි. මේකට මග අරවණ එක මේකට යහඳ දෙන්නේ නැති එක තමයි තෘෂ්ණාවේ සහ අවිද්‍යාව වැඩ කටයුත්ත. ඒ නිසා අපි කොහොමද මේක තෘෂ්ණාව අවිද්‍යාව නැති කරන්න මේ උපයන්න ඕන කරන අදුක්කම සුඛ වේදනාවය නිබ්බාන නැත්නම් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මේ මැදමාවතට ගණ්ඩ බුදුරජාණන්සට ගොඩාක් බබා නලවන්න වගේ සින්දු කියන්න වෙනවා. ගොඩාක් හුරතල් කරන්න වෙනවා. ගොඩාක් නැලවිලි කවි කියන්න වෙනවා. ලොකු විශ්වාසයක් උදුර ගන්න වෙනවා කායින් හරි. ලොකු විශ්වාසයක් දිනා ගන්න වෙනවා. මේ අදුක්කම සුඛ වේදනා තමයි මේක තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක අපි හිතමු විශ්වාසය දිනාගත්තයි කියලා බුදුහාමුදුරුවෝ බොරු කියන්නේ නැහැ නේ. අද්විජ්ජ වචනා බුද්ධා අමෝග වචනාදීන. නමුත් භාවනා කරගෙන ඉන්නකොට කොයි වෙලාවක හරි අරමුණේ අපි ආනාපානේ ඉන්න වෙලාවක ඒ ආනාපානේ හරහා ඔය රාගය, ඔය ద్వේෂය, එහෙම නැත්නම් අර සුඛ වේදනාව එනකොට අභිනන්දති, අභිවදති, අජ්ජෝදාය තිට්ඨති කියන එක අපි දන්නවා. දැන් ඉතින් එච්චර හොඳ එකක් නෙවෙයි. ඕකේ නෑ කියලා. ඊට පස්සේ අනිත් පැත්තට දුක් වේදනාව එනකොට සෝචති, කිලමති, පරිදේවිති, උත්තා, උරත්තාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති කියලා කකුලේ ඇති පය වේදනා එනකොටත් දන්නව නිවන් මාර්ගේ නෙමෙයි කියලා. දැන් ආනාපාන දිගේම යනකොට වෙන්නේ කම්මැලි වෙලා නිින්දට වැටෙන එක. එපා වෙනවා. ඒකාකාරී බවටපත් වෙනවා. ශක උපදවනවා. අනිෂ්ඨිර භාවයකටපත් වෙනවා. නොකිය ගමනක් යන්න වගේ තේරෙනවා. මහා කම්මැලි. කොටින්ම කියනවා මහා මුස්පේන්තු තැනකට අරගෙන. ඉතින් මෙතන ඉන්න කවුරුවක්වත් ඔතෙන් ගිහිල්ලා නැතුව නෑ. හැබැයි හැම කෙනා මේකට ද්වේෂ කරනවා. හැම කෙනා මේකෙන් පණින්න අහනවා. කොහොමද ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන් ගියාට පස්සේ මේකෙන් ගොඩ එන්නේ? ඒ කියන්නේ ආය කක්කවලට බහින්නේ කොහොමද කියලා. ආය සක්කාය සමුදේ කාමිනී ප්‍රතිපදාට වැටෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕඩම කමඨාන් සුද්ධ කරන වචනයක බලන්න වෙන මොකක්වත් අහන්නේ නැහැ. මේ භාවනා කරගෙන යනකොට එන මේ එපා වෙන ගතිය, කම්මැලි වෙන ගතිය කවදාකවත් නිවන් මාර්ග මාර්ගයක් එහෙම නැත්නම් මේක පිළිබඳව මේ සත්අට්ඨානේ තේරුම් ගන්න මේක මේකට හේතුව මේක නැතිවීම නැතිවීමේ හේතුව ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ හත මේ මේ අදුක්කම සුඛය පිළිබඳ මේ සත්අට්ඨානේ හදාරන්න තියා එන්නකොටම කරප්පන් අපට එන්නකොටම වමන යනවා එනකොටම එපා වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට අර ඇලර්ජික් රියැක්ෂන්ස් වගේක් එනවා. එහෙම නැත්නම් අර කරප්පන් ලක්ෂණ වගේක් ඇති කරනවා. භාවනා කරනකොට ගැහෙනවා, ගැස්සෙනවා, අතපය දිගාරිනවා, නලියනවා, සත්තු යනවා. කලන හිරි වැටලා හිරි යන්න වගේ දැනෙනවා. ඇඟ ඇතුලේ පුදුමාකාර පැකිලීමක්. පුදුමාකාර මේකට ජන්න දෙන්නේ නැති ගතියක් නානා විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් හැම එකටම යෝගාවචරයා උත්තර හොයනවා මේ භාවනා කරනකොට කහන්න නැති වෙන්න මොකද කරන්න ඕනේ? භාවනා කරනකොට ඇඟ නලියන්න නැති වෙන්න මොකද කරන්න ඕනේ? භාවනා කරනකොට මේ කෝමිදෝනෙක නැති වෙන්න මොකද කරන්න ඕනේ? මේ හැම එකක්ම අබපියල ගලවන්නා වගේ එක එක එක එක ගලවන්නේ මොනවද මේ භාවනා පිළිබඳව නොදැනීම අදුක්කම සුඛ වේදනා නොදැනීම නිසා අපේ ඇඟෙන් ඇතිවෙන මේ ප්‍රතික්‍රියාවක් එක්කෙන ඒක මේ සත්‍යයට තියෙන බය නිසා එන්නේ නිවනට තියෙන බය නිසා එන්නේ. සැප දුක දෙක නම් අපි අඳුරන ගෙදර ගියා වගේ. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අදුක්කම සුකට එනකොට හිතත් ප්‍රතික්‍රියා කරනවා, කයත් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව හරියට පැටියක් උඩ තියලා ඒකේ සමුදය කොහොමද, අත්ංගමය කොහොමද, ආස්වාද කොහොමද, ආදීනවය කොහොමද, නිස්සරණේ කොහොමද කියලා බලන්න ස්පාසියෙන් බලන්න දෙන්නෙම නැහැ. ඒක නිකන් හරියට කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ උඩ සැපක් ඇත්තෙම නැහැ. පණින්නම මේකෙන් එහාට යන්න. ඒ නිසා එක්කෝ ආස්වාද ආදීනව අජෝසනේ බලන අනේ කොයි වෙලාවෙ මට සැප වේදනාවක් ඒදෝ කිය තෘෂ්ණාවක් ඇති කරගන්න සැප වේදනාවක් කොයි වෙලාවෙයිද එතන මේ සක්කාය ගාමිනී ප්‍රතිපදාවට කොහොමනම් පොහොර දමන්දෝ කොහොමනම් ආහාර දෙම්දෝ කියලා අර අදුක්කම සුඛ වේදනාව වෙනකොට පිටපණින්නේ හිත පැදුරටත් නොකිය. එතකොට වහාම අපි මේ වගේ නෙමෙයි ඊට වැඩිය සැපයලවන ආස්වාද ජනක අජෝසනය කරන්න පුළුවන් කියා පාන්න පුළුවන් දෙයක් ගැන අපේක්ෂා කරනවා. එහෙම නැතුව අපිට දුක් වේදනාවක් ආවනම් සෝචති කිලමති කියන එකට හොඳට බලන්න අපි එකට යම් කිසි තැනක මේ දුක් වේදනාවක් කියලා නුරුස්නා දෙයක් කියලා එහෙම නැත්නම් එපා කරන දෙයක් කියන්නේ ඊට වැඩිය හොඳ දෙයක් ගැන අත්විඳපු කෙනෙක් පමණමයි. යමකට අපි එපයි කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මේක නැද්දකින් නොපතන් නොදොමකින් අරකමට වේවා කියන එක තමයි. මේක නිසා එපා කියන හැම වෙලාවකම යම් කිසි එකක් හිතයි කයයි ඒකට විකල්පයක් යෝජනා කරනවා ඕක නෙවෙයි මට අරක දීපන් කියලා. ඒ නිසා ඒ තියෙන දේ වෙනුවට තව දෙයක් ඉල්ලන ගතිය නිසා ඒ ඉල්ලන දෙයට තියෙන තෘෂ්ණාවත් මේකට තියෙන ද්වේෂයත් දෙක අතර පටලවිල්ල බුදුජාන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේක මම එපයි කියන්නේ තව දෙයකට තියෙන බලවත් තෘෂ්ණාව නිසා. අපි යම් වෙලාවක SR දන්තාලේපේ එපයි කියනවනම් අපි සිග්නල් කැමැති වෙලා තමයි යෝ දඟලන්නේ. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. දන්තාලේම කවදාකවත් නැති එකට SR දුන්නත් එකයි සිග්නල් දුන්නත් එකයි. මේ දෙකම විඳපු එකට කවදාවත් මේක හොඳයි කියන හිතේ ඇතිවෙච්ච කාටීට බාල එකක් දීපු ගමන් ජීප් එකත් එපා වෙනවා. ඒ ටියුබ් එකේ අකුරු ටිකක් ලස්සන නැහැ, ඩිසයින් එකත් හොඳ නැහැ. මේක වනසල කම්පැනියත් වහන්න පුළුවන් නම් වහනවා. මේක තමයි ජීවිතේ පුරාවට අපි ළඟ තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙනුවට මොකද්දෝ එකක් හිතක තියෙන. ඒක කියවෙන්නේ නැහැ. ඒකේ ආශාව තමයි තියෙන්නේ. ඒ නිසා තණ්හාමයි එතනක් තියෙන කියලා බුදුහාමුදුරු කියනවා. එතනක් තියෙන මෙතන ද්වේෂ කරන්නේ ඒ වෙනුවට මොකද්දෝ තණ්හාවක් ඇති වෙලා තියෙන නිසා ද්වේෂය ආවත් තණ්හාව තියෙනවා. තණ්හාව ආවත් තණ්හාව තියෙනවා. මේක ගලවන්න තියෙන ක්‍රමය තමයි තණ්හාවක් නැති ද්වේෂයක් ඇති නොවන මැද මැද වේදනාවක් තියෙනවනේ. මධ්‍යස්ත වේදනාවක්, අදුක්කම සුඛ වේදනාවක් මේක පිළිබඳ නොදැනුවත්කම නිසා අපිට බීචිකාවක් එනවා. ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා හිටිනවා. ඔළුව නලවන්න පටන් අර ගන්නවා. සහලවන්න පටන් ගන්නවා. එහෙන් මයිල් පිපෙනවා. මෙහෙන් සීතල බිඳු වෙනවා. මෙහෙන් උණුසුම් බිඳු වෙනවා. මෙහෙන් කූඹි යනවා. මෙහෙන් තෙමෙනවා. මෙහෙන් පැත්තක් හිරිවැටෙනවා වගේ පේනවා. මෙත්තක් රත් වෙනවා. මේ සෙල්ලමේදී පේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රතිපදාවේ ගමන යනකොට පුතුමාකාර අනිශ්චිත භාවයක් එනවා. පුදුමාකාර ඒකාකාර ගතියක් එනවා. පුදුමාකාර නුරුස්නා ගතියක් එනවා. පැටලිලා කියලා හිතෙනවා. අපරාධයක් කරනයි තණ්හාව ඇති වෙනයි කිසිම පැකිලීමක් නැහැ. ඔල්ල මොල නැතුව තණ්හාවට පැනලා ඒක කන. නමුත් නිවන් ගාමිනී ප්‍රතිපදාව යනකොට හැම වෙලාවෙම නැකත් බලනවා. හැම වෙලාවෙම හීන පලාපල බලනවා. මේක කෙරුවොත් හොඳ අරක කෙරුවොත් හොඳ කියලා මේ ගතියට තමයි කෙලස් කියන්නේ. මේක තමයි මායයි කියලා කියන්නේ. කවුරු හරි දැනගත්තොත් මේ නිවන් මාර්ගය යනකොට මේ අදුක්කම සුඛ වේදනාව කියලා නොදන්නා ශේස්ත්‍රයකට යනකොට ඇඟ ප්‍රතික්‍රියා කරනවා හිත ප්‍රතික්‍රියා කරනවා අන්නේ ප්‍රතික්‍රියා කරාට මේක දරා සිටීමේ හැකියාවක් අපි ළඟ තියෙන නිසායි බුදුරජාණන්සේ කියන්නේ මේක කරන්න පුළුවන් දෙයක් කියලා. මේ ඔක්කොටම නඩු කිය කිය ඔක්කොම විසඳ විසඳ ඔක්කොම කරන්න ගියොත් එයාට ඡන්ද පරිකමක් වෙන්නේ නැහැ. හැබැයි පුදුමාකාර ප්‍රමාවක් තියෙනවා. ඒක නිසා මේ දුක්ඛම සුඛ වේදනා පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඒකේ හට ගැනීම මෙහෙමයි ඒකේ නැතිවීම මෙහෙමයි ආස්වාද මෙහෙමයි ආදීනව මෙහෙමයි නිස්සාරණ මෙහෙමයි කියලා දැනගන්න නම් ඉතින් කර්මස්ථානාචාරවරු මේකට ඉදිරිපත් කරන උපදේශේ නැත්නම් උපක්‍රමය තමයි මේකට ලෑස්ති වෙලා බලයන්. සැප එනවනම් දැනගනින් පැටලිලා. දුක එනවනම් පැටලිලා. මට යම් වෙලාවක දැනෙයි ඔබට මේ මේ දැන් විඳින විඳිල්ල මේක සැපද්ද කියන්නත් බෑ දුකද්ද කියන්නත් බෑ අන්න ඔතන තමයි මාර්ගය තියෙන්නේ. ඕක පුළුවන් තරම් පවත්තපන්. මේක පවත්තන්න ඔබ මේක වැඩි නතර කරලා කේන්දර බලන්න යන්න එපා. මේක නතර කරලා කමඨාන් සුද්ධ කරන්න යන්නත් එපා. මේකට ආපු වෙලාවේ හැම එකක්ම කරන්න මේක වළක්වන්නයි. ඒ නිසා සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සීනා බීහිසුන රුදු වේසමවා මග අවරන්නේ নানা ප්‍රකාර වේශකිනල මේක මග අවරන. ඉතින් අපි හිතනවා මේක බේරා ගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. ඉතින් එන එන සෑම පොඩි දෙයකටම සැක කරන මනස දිගට යනවා. මේ මිනිස්සයා මේ සැක කරන කෙනා විචිකිච්ඡා කරන එකන මේක ධම්විචේ සම්බොජ්ජංගය කියලා පටලව ගන්න. මේක විමර්ශන බුද්ධිය කියලා පටලව ගන්න. මේක විමසුන් නොවන ධම්මවිචේ ආදි වශයෙන් කරන මේ ප්‍රඥාව කියලා හිතනවා. මේ මායයටයි මේ පහදින්. කෙලෙස් එක්කුයි වැඩ කරන්නේ. ඉතින් ඒකට ගහලා බැලලා මොනවාක්වත් බැරි නිසා කමඨාන් සුද්ධ කරනකොට ඒ අහන අහන ප්‍රශ්නෙට කියනවා හරි ඕක එනවා තමයි ඕක තියෙනකොට මෙන්න මේ විදිහට මේකට පිළියමක් කරන්න. මේ විදිහට පිළියමක් කරන්න කියන එක බබාට සූපුවක් දෙන එකක් මිසක් තනෙන් කිරි දෙන එකක් නෙවෙයි. අඬනවට සූපුවක් දෙන එක විතරයි. තේරුම් ගත්ත මිනිහා ධම් සම්මා ධම්මට්ඨිය පිටපේකන දන්නවා මේක මධ්‍යම ප්‍රතිපදාව අදුක්කම සුඛේ එන්නේ මේකෙදි ප්‍රශ්න ඇහෙන්නේ මොකද්ද මේක විඳින්න දෙයක් නැති නිසා. අපක් හෝ දුකක් විඳින්න නැහැ. එතකොට හිත අන්දමන්ද වෙනවා. මේ අන්දමන්ද වෙච්ච වෙලාවේ තමයි තණ්හාව ඇති නොවෙන එකම චිත්තක්ෂණය. මේක පවත්තන්න දෙන්නේ ඒ නිසා මම අනුග්‍රහ කරන්න තියෙන්නේ මේක පුළුවන් තරම් ඔපේලා කඩපන්. මම ආයෙ උපේනවා. මේ සම්දිස්ථානයේදී ප්‍රශ්නයක් වශයෙන් ඕනම තැනක වාඩිලා මම දැන් මෙතන කියන තැනට යන්න. එතන තියෙන දුවන්න සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් දෙකම නැහැ. නැවත ඉන්න බෑ. එතන ඉන්න හිත දෙන්නේ ඕක නෙවෙයි නිවන දකින්න නම් මේ ත්‍රිපිටකේ කටපාඩම් කරලා තියෙන්න ඕන අභිධර්මයේ පාස් වෙලා තියෙන්න ඕන දසපාරමිතා පුරලා තියෙන්න ඕනේ මේ හේති හේතුක ප්‍රතිසන්ද වෙන්න ඕන නිකම්ම නිකන් ඉතින් ඉන්නකොට ඕක නිවන කියනෝ නම් ඉතින් මොකටද මෙච්චර ලොකු 52ක් පොත් තියෙන බුදුහාමුදුරුවෝ ඕක නිවන වෙන්න බෑ මේකේ ඉඳගෙන මොනවරි කරන්න ඇති. නිකන් ඉන්න හොඳ නැහැ. මේකේ මේ නිකන් මේක හම්බුනාට මේකේ නිකන් ඉන්න හොඳ නැහැ. මොනව හරි කරන්න ඕයි. ඉතින් කර්මාන්ත දාගෙන ඉතින් අනා ගන්න. ඒ නිසා ජීවිතේ මල් විහිං පල් කියලා කියනවා. මේ තරම්ම ලේසි මේ අදුක්කම සුඛයේ අස්පනා අපිට ඩොක්කක් කරනවා වගේ පෙන්වන්නේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වගේ පිළිසකට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එයාට හේතු කරලා දුන්නොත් මේකේ සැපක් නැති දුකක් නැති ගතිය දැකපන්. මේකේ ඉන්නකොට එපා වෙන ගතිය දැකපන්. කම්මැලි වෙන ගතිය දැකපන්. සැකේන ගතිය දැකපන්. අනිශ්චිත ගතිය දැකපන්. මේක තමයි මේ ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡා වංචා කරන හැටි. මේ විචිකිච්ඡාට ඉඩ දෙන්න එපා. උඹ කාය ජීවිත নিরপেক্ষ බලයක්. මරණ මරිච්ඡාව. පිසරණ පිසයිච්ඡාව. ඔය කිව්වට ඕක මුලදී හරි අමාරුයි. මොකද අපි හිතන නිවන බොහෝම සංකීර්ණ සමීකරණයක් කරා දීර්ඝ ගමනක ලැබිය යුත්තක් නේ. ඒක නිසා මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතෙන්ට ආව පළියට මේ නිවනේ සුවඳ මේකේ තියෙනවා අය. චිත්තක්ෂණ වශයෙන් මේක නිවනේ කියලා කිව්වට ඒ කෙනා හිතන්නේ මේක බාලබඩුවක්. නියම බඩු නම් මේට වැඩි ගණන් වෙන්න ඕන. අපි ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බඩුව තෝරන්නේ ප්‍රයිස් ටැග් එකෙන්නේ. ලයිෆ් ස්ටයිල් එක වෙන්න බඩ ෂුවර්. ඉතින් ඒ නිසා අපේ ලොකු සංචින්න කාලේ කියනවා කේමලන් සංචිම ගොම්බෙට්ටක් හරි ගමන් නැහැ පොලිතින් බෑග් එකක වල ලොකු බිලක් දැම්ම නම් ගෙනියනවා. ඒකට හොඳට හතරස්වර දාලා හොඳට පැකට් එක දාලා මිල දාන්න ඕනේ මේ හරකුන්ගේ අසුචි කියලා. එහෙනම් මේකෙන් දෙකක් දෙන්න කියනවා. ගොම්බෙට්ට කියලා ලිව්වට හරියන්නේ නැහැ ඒකේ. මේ සෙල්ලමනේ යන්නේ දිගටම. නිසා අපි බඩුව අඳුරන්නේ අපි අඳුරන්නේ වෙනද ප්‍රචාරය විතරයි. ඒ නිසා මායාවක වෙනද ප්‍රචාරය තමයි මේ සැප දුක වශයෙන් අපි කරකවල අතාරිනවා. ඒකල දුක්ඛම සුඛයට ගියාට පස්සේ කියනවා ඔව් ඒ පැත්තට යන්න එපා බබා සෙල්ලම් කරන්න යන්න බෝක අනතුරුදායකයි. ඕක කරන එක හොඳ නෑ මේ මේ විශේෂයෙන්ම පෞල් කන මිනිසුන්ට මේ භාවනා කරන එක හරිනේ. හොඳ නෑ කරන්න එපා. ඒ භාවනා කරන්න ඉස්සෙල්ලා අඩු ගානේ උපසම්පදා සීලයක් පිළිටන්න ඕනේ. නැත්තම් ඔබ කරන්න යන්න එපා. අනිත් එක පරණ බව ඔක්කොම ගෙවම් කරලා වල බ්ලැන්ක් account එකක් තියෙන්න ඕනේ. පරණ account එක out කරන් ඒත් බෑ. අයියෝ අපිට උගන්නන දේවල්. ආගම විසින් අපිට උගන්නන දේවල්. මේ ශේරම කපාගෙන ඉදිරියට මේ මනස යනවයි කිව්වම ඌට වැන්දහම් මොකද්ද පාඩුව? මේ ඔක්කොම බහූබූත දෙල්ලන් දාගෙන ඔළුවේ තියෙද්දි නෑ මේ වර්තමාන මොහොතේ හිත පවත්තන වෙලාවෙම ওই දැනෙන දැනෙන එකම තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ. ඕක ඔබ කොච්චර තටමැව්වත් අවුරුද්දක් කෙරුවත් ඔක මොකද්ද කියලා කියන්න බෑ. මොකද ඔබ දන්නේ සැප දුක දෙක විතරයි. ඔබකට නමක් නෑ. ඔකට කියන්නේ අක්ඛේය සංජිනෝ සත්තා. මිනිස්සුયો නම් කරපු දේවල් හඳුනාගත්ත දේවල් විතරයි දන්නේ. හඳුනාගත්තේ නැති නම් කරපු නැද්දයක් තෝගේවට බැහැර කරනවා. බුදුරජාණන් කියනවා අඳුනගත්ත නම් කරපු සියලු දේ අසුචි. හඳුනාගත්ත නම් කරපු සියලු දේ කෙලෙස්. මොකක් ඇල්ලුවත් කෙලෙස්. නිසා යම් තැනක ඔබ දන්නේ නැත්නකට ගියා නම් බුදුන් සරණ ඵලයක්. ධර්මයේ සරණ ඵලයක්. සංඝ සරණ ඵලයක් බලපන් මම ඉන්නේ සතියේද කියලා. මේක අතකාලා බලන්න පුළුවන් දෙයක් නම් කොඩිය ගණන් ඉස්සරහට ඵලයක්. අපිට කියන්න පුළුවන් නම් මේක විපස්සනා ඥානයක් කියලා අනිවාර්යයෙන්ම විපස්සනා ඥානයක් නෙවෙයි. එච්චරක් කියයි. අපිට කියන්න පුළුවන් නම් මේක ධානයක් කියලා අනිවාර්යයෙන්ම ධානයක් නෙවෙයි. අපිට කියන්න පුළුවන් මේක සෝවාන් කියලා අනිවාර්යයෙන්ම සෝවාන් නෙවෙයි. ඒ ටික නම් සුද්ධෙට කියයි. කිය අපේ හිටියා ওই සංස්ථාවේ බොහොම කටකාර හාමුදුරු කෙනෙක්. වුන්දර කියන්නේ මේ කාරණාකාරය කියලා ලොකු සංඥාසේ. මේ ලොකු සංඥාසේකට හරි ආදරේ අපි ඇවිල්ලා කරපොනේ මේ සංසෝ මුදලුත් පාවිච්චි කරනවා. ඔය මොනක් ගණන් ගන්න නැහැ. හොඳට බුලත්තර කාගෙන ජොලිය ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මාට ඔය මේ ආත්මෝ මොනක් කරන්න නැතුණා මම මේ උත්සාහ කරන්නේ මැරිලා ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න කෙලින්ම වීස හම්බ වෙනවා ජපානයේට ඉවරනේ ඔක්කොම ඒක ඒක පුද්ගල ආදායම මෙච්චරයි මට වෙන මොනක්වත් දෙපා මම උත්සාහ කරන්නේ ඔය හරියන්නේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා නම් ඔක්කොම හරි ලොකු සංසකාට ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මන්නම් භාවනා කරන්නේ නැහැ ඔබ අන්ති දන්නවනේ ඉතින් මේ බලන්නකො මෑතක ඉඳලා මේ සෑහෙන රහතන් වහන්සේලා ඉන්නවනේ. මේ සෑහෙන සෝවාන් වෙලා ඉන්නවනේ. ඒකට කියනවනේ මේ අර නිවන දැක්ක මේ නිවන දැක්ක කියලා පිස්සු කෙනෙක් ගමන්නේ මේ කියන්නේ. ඔබ වහන්සේගෙන් ටික අහන්න තොවි කායින් අහන්නද? ඒ ඔබ වහන්සේ මොකද කියන්නේ මේ මේ අර ධානය ලැබුවා මේ ඥානය ලැබුවා මේ අනම්මන කියන කට්ටිය ගැන ලෝකසාංශ හොඳට රෝස්ම කරන ඇන්දකට හේතුලා කිව්වලු එයා කිව්වනම් ධානයක් ලැබුවයි කියලා ඒක නෑ කියලා හිතාගන්නේ කිව්වා. ඒ කියපු එකේ අලඟ නෑ. යම් මාර්ග ඥානයක් ලැබුවා මේ මේ මම මේ ආවල් මේ විපස්සනා ඥාන ලැබුවා කියලා ඒක හොඳටම කියන්නේ ඌලඟ එක නෑ. ඉතින් ඒ ආමතුරු මට ඇවිල්ලා කියනවා උඹෙත් ගුරු ආමතුරු මගේත් ගුරු ආමතුරු ඔන්න ලොක්ක ප්‍රශ්න විසඳන හැටි. මම මේ බજારක ඉන්න කෙනෙක්. උඹලා වගේ භාවනා කරන කෙනෙක් නෙවෙයි. මේ ලෝකයට මොකද වෙලා තියෙන්නේ? නම කියන්න පුළුවන් නම් කක්කා. අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිති තක්ඛේය කියලා කියන ප්‍රකාශ කරන ලද්දක් කිව්වනම් ඒකේ ඒක තමයි අපි දන්න එකම ශේෂ්ත්‍රේ නම් කරලා නැති ප්‍රකාශ කරලා නැති හැමදේම අපි ප්‍රතික්ෂේප කරන නම සරුවචන සඳහන් කරලා තියෙනවා ප්‍රකාශ කරපො නැති නම් කරපො නැති හැඩතල පෙන්වන්න බැරි තැන තමයි සත්‍ය තියෙන්නේ කියලා. එචා හැඩතල තියෙන හැම එකක්ම බල්ල බල්ල බල්ල බල්ල ඒක ගෙවෙන කම්ම යන්න. අරමුණු කරන්න පුළුවන් හරියක් තියෙනකන් ගෙවෙනකන් යන්න. නිමිටි ගන්න බලවන් තරම් ගෙවෙනකන් යන්න. කර්මස්ථාන තියෙනකන් ගෙවම් කරන්න. අන්තිමට බලනකොට තේරෙන්නේ මොන නිමිත්තක් ගන්න බැරි කමටහන් කමටහනක් ගන්න බැරි අරමුණු කරන්න බැරි තැන ගන්න එතන ඉන්න පුළුවන් නම් බලන්න. ඔතන නිවන තියෙන්න ඉඩ තිබේ. අනිත්‍ය වෙන නැත්තේම නැහැ. ඒ සානාපානේ යම් තාක් වැටෙන තාක් අපි තාම මග. වැටහිලා වැටහිලා වැටහිලා ආනපාන නොතනින තැනකට යනවනේ. එතකොට කියන්න පුළුවන් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා තැනකට හම් සම්දිස්ථානක දැන් කොතන ඉන්නවද සතියේට මොකවත් අහුවෙන්නෙත් නැහැ මතකෙට මොනවත් අහුවෙත් නැහැ නිින්දද දන්නෙත් නැහැ හැබැයිින්ද දන්නෙත් නැහැ මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අපිට ඇති වෙන මේ නුරුස්නා ගතිය වේෂ කර ගතිය සැකයලවන ගතිය අසරණ ගතිය මෙන්න මේක දැනගන්න ඕනේ මෙතනදි මේ එකකටවත් අහුවෙන්නේ නැතුව මේ ඇති කරගත්ත මේ සංඥාවන්ගෙන් තොර තත්වේ නැත්නම් නම් කොට කිය හැකි වර්ග කොට කිය හැකි වෙන්කොට කිය හැකි දෙයක් නැති සමස්තේම වැටෙන වෙලාවක් එනවනේ. අන්නේ සමස්තේ වැටෙන තැන ගියාට පස්සේ මට මෙතන කොච්චර වෙලාවක් මගේ gedara වාගේ මගේ ප්‍රකෘති ස්ථානේ වාගේ මූල නිකලේශී ස්ථානේ වගේ නිර්මල ස්ථානේ වගේ මට ඉන්න පුළුවන්ද අන්න එහෙම ඉන්නවනම් සක්කාය සමුදේ නෙවෙයි සිද්ධ වෙන්නේ සක්කාය නිරෝධි නමුත් එතන ඉන්න දෙන්නේ නැහැ සක්කාය සමුදේට ඒ තරම් අපි පුරුදු වෙලා පුරුදු වෙලා ඉන්න නිසා මේක උපයාගත්තට පස්සේ එතන තියෙන මේ தত্ত্বය විග්‍රහ කරන්න උත්සාහ කරන්න වචන නැහැ අකෙයයි කියන්න පුළුවන් වචනයක් එතන නැහැ සංඥා කරන්නත් බෑ ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. ශක ගොඩක් එන්න පටන් අර ගන්නවා. භූත රූප පේන්න පටන් අර ගන්නවා. භූත ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. වර්ණ පේන්න පටන් මේ සියරම දේවල් පොතු ගහගා බලන්න ගියොත් කවදාකවත් අර විවිධ ස්ථානේ ලබන්න බෑ. ඒක නිසා ඒ අරමුණක රූප කර්මස්ථානික දැක දැක දැන දැන මේ දන්නා තැන සිට නොදන්නා තැනට විස්තර කළ හැකි තැනක සිට විස්තර නොකළ හැකි තැනට මමයා සක්කාය යති තැනක ඉඳලා මමයා සක්කාය නැති තැනට යනකොට ගියාට පස්සේ පවතින தત્ත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේදී සඳහන් කරන්නේ න සංඤ සංඤී න නෝපි අසඤ්ඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී ඔබ සාමාන්‍ය ලෝකේ සංඥාවමත් ඒ වෙලාවේ සංඥාවේ නෙවෙයි ඉන්නේ ඔබට හොඳටම තේරෙනවා මේ හිත ඔක්කොම ඇතුළට ගිහිල්ලා තියෙන පිට එන ගැහුවත් ඇහෙන්නේ නැහැ. න සංඤ සංඤී. න විසඤ්ඤ සංඤෝ විසඤ්ඤ වෙලා සීන ඇති වෙලා ක්ලාන්ත වෙලත් නෙවෙයි. න අසඤ්ඤ සංඤී අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ. න විභූත සංඥාවක් නැත්තේමත් නැහැ. මොකද්දෝ සංඥාවක් තියෙනවා. හැබැයි ඒක කාටවත් කියන්න වරණගන්න බෑ. මෙන්න මෙතෙන්ද යනකොට ඒවන් සමේතස විභූති රූපං සියලු රූප ධර්මයන් නැති වෙලා තියෙනවා. අනපානේ ආස්වාස් ප්‍රසවාස වෙනසක්වත් හුස්ම ගන්න බවක්වත් මොකක්වත් නැහැ විභූති සංඥා ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා විරංජන වෙලා ගිහිල්ලා නැති තැනටපත් වෙලා තියෙනවා. ඒවන් සමේතස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා යම්මක සේයාවක් ලේසයක් සංඥාවක් ඉංගියක් තියෙනවා නම් ඒකෙන් තමයි මේ කච කචේ පටන් ගන්නේ. ඒකෙන් තමයි මේ දොඩමලු බව පටන් අරගන්නේ. ඒකෙන් තමයි මේ අසහනේ පටන් ගන්න. ඒකෙන් තමයි මේ ආතතිය පටන් ගන්නෙ. මෙතෙන්ද ගියාට පස්සේ රූපේ විභූත වුණා. ඔබ යනවා කොහෙද සංඥාවකට. ඒක පුදුදෙන කියන්නේ අරකට නැහැ මේකත් නැහැ මේකත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ යෝගාවචරයට වැටහෙනව නම් දැනගන්න පුළුවන් මේ සංඥා වශයෙන් ගන්නකොට අඩුම කෙලෙස් තත්වේ. වේදනාව වශයෙන් ගන්නකොට මෙතන විඳින්න විඳීමක් නැහැ. සංස්කාර වශයෙන් ගන්නවා මම කරන දෙයක් නැහැ එතන. කරන්න හිත තියෙනවා. ඒ වුණාට මම හිත හදාගෙන ඉඳි මෙතෙන්දී මොනම දෙයක්වත් කරන්න එපා. කරන හැම දෙයක්ම සංස්කරණය වෙනවා. එතකොට රූපේ හරහා, වේදනා හරහා, සංඥා හරහා, සංස්කාර හරහා අපි තැනකට ගිහිල්ලා නතර වෙනවා. රූප විභූතයි වේදනා වශයෙන් ගන්නවන ඕනනම් අදුක්කම සුඛ වේදනාවක් තියෙයි සංඥා වශයෙන් තියෙන්නේ න සංඤ්ඤ සංඤී න විසංඤ්ඤ සංඤී න විභු අසංඤ්ඤ සංඤී මොකද්දෝ දැනීමක් තියෙනවා මොකද ඊයේත් මෙතෙන්ට ආවා හෙටත් එන්න පුළුවන් මම හිතාමතා කරන කිසි දෙයක් නැහැ ආන්න මේ වෙලාව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ මනසේ අධර්මයේ ස්ථාපිත භාවය ලැබුවා එහෙම නැත්නම් ධම්මට්ඨිතිය ලැබුවා එනිසා තේරුම් අර ගන්නවා මේ මෙතෙක් කල මේ රූපත් එක්ක මේ මමය මාගේ ආත්මය කියාගෙන හිටපු එක දැන් දැක දැක දන දන ගෙවන් කරා මේ සැප හොයන ගමනේ සැපක් හෝ වින්දනයක් නැති මට්ටමට සැප වින්දන විතරක් නෙවෙයි වින්දනයක් නැති මට්ටමට ගිනාට පස්සේ සැප දුක් දෙකම අහෝසි වෙලා ගියා. අරක මේක කියලා නම් කරන්න මෙනෙහි කරන්න ලේබල් කරන්න දින ගතිය තියා ලේබල් කරන්න දෙයක්වත් නැහැ. හැබැයි හිත ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්නෙත් නැහැ. මේකට හොඳ විශ්වාසයක් තියෙනවා ඊයේත් ආව හෙටත් එන්න පුළුවන් මේක තමයි මගේ හැබෑ නිවහන. ආන්න මේ සත්‍යතාවන් නම් ඒ කෙනාට තියෙනවා ඒ චිත්තක්ෂණය මොන්නම මානසික අසහනයක්වත් මොන්නම ආතතියක්වත් මොනම දැවිල්ලක් තැවිල්ලක්වත් නැහැ දන්නවනම් දන්නේ නැත්නම් කම්මැලි පාළුයි මුස්පේන්තු ඉතින් ප්‍රශ්නයක් කරනවා කමඨාන ඉක්මනට සුද්ධ කරගත්ත නැත්නම් හෙට උදේ එළියෙන් ඉස්සලා මොනවා වෙයිද දන්නේ කියලා රෑ දත්තට බලන්න මොකද මේ දේ දන්නේ නැහැ මේකට යන්න ඕනේ බව දන්නේ මේ උපේලා නම් තියෙනවා කලිනුත් නමුත් මේකට මේ වසුරු හෙලනවා මේකට ප්‍රතික්ෂේප කරනවා. නොදැක්ක දෙයක් නිසා. ඒක නිසා යම් වෙලාවක මේ වේදනාවල් අඩු කරගෙන ගිහිලා හෝ රූප ධර්මයන් අඩු කරගෙන ගිහිලා හෝ සංඥාවල් අඩු කරගෙන ගිහිලා හෝ සකස් කිරීම සංස්කාර අඩු කරගෙන ගිහිලා හෝ මේක නම් මෙතෙන්දි ගියොත් තණ්හාව ඇති වෙනව වෙනුවට ප්‍රඥාව පහළ වීමට එහෙම නැත්නම් ප්‍රඥාව ඇති වෙන්න වේදිකාවක් සකස් වෙනවා මෙතෙන්ට ගියාට එකක් යන එක එකක් කියලා මේක හරියටම දැනගත්තොත් මෙන්න මේ පදනමේ ඉඳගෙන බැලුවොත් විතරයි ලෝකේ අපිට දැක ගන්න පුළුවන් මේ වෙලාවේදී පවතින චිත්තක්ෂණයට ඇහැට රූප කියන දෙකම අදාළ නැහැ. මේ ඇහැෙන් රූප බල්ල ගන්න අත්දැකීමක් නෙවෙයි. කනට ශබ්ද අහලා ගන්න අත්දැකීමකුත් නෙවෙයි. නාසයට ගඳ සුවඳ තියා හුස්ම ටිකවත් දැනලා ගන්න අත්දැකීමක් නෙවෙයි. දිවට රසක් තැබිලා ගන්න අත්දැකීමක් නෙවෙයි. ඉන්න කයත් අමතක වෙච්ච වෙලාවක් මනසේ මානසිකාරත් නැහැ. එතකොට ඉන්ද්‍රයන්ගෙන් සියල්ලගෙන්ම සමුගත ගන්නවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන නෑ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන එක සමුගත ගන්නවා. හොඳටම දන්නවා කිසිම දෙයක් තෝරලා නැති වුණාට මුළු ලෝකෙටම විවෘත වෙලා තියෙනවා. එකක්වත් මේ මම කියාගන්නේ නැහැ මගේ කියාගන්නේ නැහැ මොකද එකක් තීරෝත්නේ ලෝකේ ප්‍රතික්ෂේප වෙන්නේ එකක්වත් තෝරලා නැහැ මැදට වෙලා ස්වයංවරයේ ඉසල කුමාරයා තමන්ගේ කුමාරිකාවන් ඒකට ඉදිරිපත් වෙච්ච කුමාරිකාවන් දිහා බලන් ඉන්නවා ඕන දෙයක් තෝරන්න බලන ඕන තෝරලා නැහැ ඒක බටහිර ලෝකේ කියන්නේ ගෙහිමියා ගේ මැද අවදියෙන් බලාගෙන ඉන්නවා මේක ගෙදර නම් මම ගෙහිමියා නම් මට මේ දොරෙන් එන කෙනා පේනවා මේ දොරෙන් එන කෙනා පේනවා ජනෙල් කවුළු ටික පේනවා. උඩත් දන්නවා. ඉතින් මම මේ ගෙදරට වෙලා ගේ මැදටලා ඉන්නවා. ඉතින් අපි හිතමු මේ ගෙදරට මණිබඩු විකුණන මිනිස්සෙක් කැලලා දොඩ තට්ටු කරනවා. මේ අපි මේ පුටු ඕදන දීරයක් තියෙනවා. බොහොම හොඳ එකක්. මාත්තු කැමැතිද ගන්න කියලා. දොඩ තට්ටු කරන කියනවා. එමට අවශ්‍යතාවයක් නැහැ. ඒත් මේ පැත්තෙන් හොරෙක් එනවා. එයා දන්නවා අර මිනිහ අරහෙට ගියොත් මේ හොරා මෙතනින් එන්නයි මේ ප්‍රයෝග කරන්නේ. නැත්නම් වහලෙන් බහින්න හදනවා. කිසිම දෙයකට કોઈ සංඥාවකටවත් ප්‍රතික්‍රියා කරන්න නැතුව ගෙහිමියා ගෙමෙද අවදියෙන් ඉන්නවනම් මොන හොරකට ඔක්කත් එන්න බෑ. ප්‍රයත්නයේ ජීනේ මම මේ දොර ගාවට ගෙන්න ගත්තොත් මේ දොරෙන් පයින්න පුළුවන්. මම වෙන තැනකට ගියොත් උඩින් බහින්න පුළුවන්. ඒ නිසා ගෙහිමියා ගෙමෙද අවදියෙන් ඉන්නකොට පූර්ණ ආරක්ෂාවක් තියෙනවා. හැබැයි කිසිම තැනකට මානසිකාරයේ යොමු වෙලා නැහැ. මානසිකාරය නතු වෙලා නැහැ. සමස්තේම දැක් ගන්න පුළුවන් අවස්ථාව නිවන් දැකලත් නැහැ. තාම නිවන් දැකලා නිවන් දකින්න මේක පෙරහුරුවක් කරලා පෙන්නනවා. වේදනාව හරහා අනිවාර්යයෙන්ම සැප දුක දෙක තුනක් ගන්නවා. දැන් සැපත් නැහැ දුකත් නැහැ මෙතට වෙලා ඉන්නවා. හැබැයි මේක තමන්ගේ හැබෑ නිවහන බව, නිර්මල අවස්ථාව බව, නික්ලේශී අවස්ථාව බව මේක බාරගත්ත දවසේ මේ තමන්ගේ අත්දැකීම් සම්භාරයට මේක සමසම වෙන්න බාරගත්ත දවසේ ආට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක්කල් අපගත කර ජීවිතේ නැත්නම් රූප හොයාගෙන සැප හොයපු ජීවිතේ ශබ්ද හොයාගෙන සැප හොයපු ජීවිතේ ගන්ධ රස පහස හොයාගෙන සැප වෙන ජීවිතේ මේක කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද මේ தත්ත්වයට එන්න තියෙන සම්පූර්ණම බාධාව තමයි රූප පිළිබඳ අපේක්ෂාව ශබ්ද ගන්ධ රස පහස ධර්ම කියලා අපේක්ෂාවක් තියෙන මෙතෙන්ට එන්න බෑ නිසා මේ අපේක්ෂාවන් නිෂේධනය කළ මරන්නෙත් නැතුව මෙතන ගත කරන්න පුළුවන් නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම වේදනාව නිසා තණ්හාව යන තියෙන ගමන වේදනාව දිගේ පරිචයක් ඇතුව දැනගෙන ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා ඒ බව රූප දිගේ විස්තර කරලා පෙන්වන්න පුළුවන් ආනාපාන ගුරු සූරතිබුණේක නොදැන මට්ටමට ගියා දැනෙන හැමදේම සැපදුක වශයෙන් දෙකට බෙද බෙදා ගිය මිනිස්සයා දැන් ඇවිල්ලා ඉන්න තැනකට මේක සැප කියන්නත් බෑ දුක්ඛ කියන්නත් බෑ හැබැයි මේකට ධම්මදින්න තෙරණින්නාසේ කියනවා මේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි මම ඉන්නේ දැන් අදුක්කම සුඛ වේදනාව මේක ප්‍රතිපදායෙන් උපයෝග එකක් නිර්මලතනක් මේක නික්ලිෂිතනක් කියලා මේ මිනිස්සයා දන්නවනම් ඒක යාට ප්‍රමෝදයක් වාටපත් වෙනවා නොදන්නවනම් ඇබැක්තියක් වෙනවා. බලාපොරොත්තු සුන්වීමක් වාටපත් වෙන නිසා මේ බලාපොරොත්තු සුන්වීමේ තුල තමයි ප්‍රමෝදය තියෙන්නේ. බලාපොරොත්තු සුන්වීම කියන වචනය මේ මේ අත්විඳීම මේ સંદર્ભය సౌందර්යමත් දෙයක් ප්‍රමෝදයක් පාටපත් වීම තමයි මේ යෝගාවචරය ධම්මට්ටි ලැබනවායි කියලා කියන්නේ ඉස්සර මේක නැති කරන්න අපි චිත්‍රපටි බැලුවා සිගරට් බිව්වා චුයින්ගම් හැපුවා එක එකනත් ඒ කතා කරගෙන හිටියා. මෙතෙන් ආපු ගමන් දැන් පාඩුව නැති කරන්නේ নানা ආකාර විනෝදාංශ කරා. ඒ විනෝදාංශ වැඩි වෙන්න වැඩි වෙන්න අපි ඒක පොසත් කියලා. දැන් මේ සියලු විනෝදාංශ පැත්තක දාලා මේ ඇති වෙච්ච මේ චිත්තක්ෂණය තේරුම් ගන්නවා මේක සාසන සම්පත්තියක්. මේක සම්පූර්ණ පිරිච්ඡ ගතියක්. සන්තුප්ත කරගතියක් ඒ නිසා මේක උපයන්න නම් රූප වලින් සමුගන්න ඕනේ වේදනා සංඥා සංඛාර සියල්ලකෙම මධ්‍යස්ථානට එන්න ඕනේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සමුගන්න ඕනේ ඇහැ කන දිව නාසය කය මනේ සමුගන්න හැබැයි ඔක්කොම ඇතුලේ තමයි මේක තියෙන්නේ ඒක නිසා මෙතෙන්ට යනකම් සරුවචනාංශයේ පෙන්නන මේ ආධ්‍යාත්මික ආයතන දරගෙන ඒකෙන් සමුගනින් බාහිර ආයතන දරගෙන ඒකෙන් සමුගනින් විඥාණයට අතිරේක වාසි ලබා ගන්න දෙන්න එපා දැපෙන දමාගත්ත කෙනෙක් වගේ විඥාණයට තෝරන්න දෙන්න එපා විඥාණය වැඩිම දෙකට බෙදලා පාලනය කරන එක තමයි හොඳ නරක මම උඹ රූප අරූප මේ අපි අහන හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම විඥානයේ ෂටගතිය තමයි තියෙන්නේ. හැම ප්‍රශ්නයක්ම අපි අහන දෙකට බෙදාගන්න. විඥානයට කියන්න ඕනේ ඔබ නිකන් හරියට නඩු නැති උසාවියක සුප්‍රීම කෝට් ජජ් වගේ හිටපන්. හැබැයි අම්බේ සත්ත පහක වැඩක් නැහැ. මොකද අද උසාවියේ නඩු නැහැ. බින් වැඩක් නැහැ. ඔබ එහෙම නැත්නම් ලෙඩු නැති ස්පිරිතාලක ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක්. බම්බු ගන්න. දොස්තර ඉඳලා ලෙඩු නැත්නම් එහෙම නැත්නම් උඹ ඉස්කෝලේ ප්‍රධානාචාර්යවරයා හැබැයි ළමයි නෑ ඉස්කෝලේ. ඔබට ඕන විභූතියක් පාගෙන හිටපන්. වගේ මේ විඥානේ පච කරනවා. යා හරි කැමති ලොකු පන්තියක ලොකු ළමයි ඉන්න තැනක විශ මේ කවුද මේ ප්‍රධානාචාර්ය වෙන්නේ. ඉස්පිතාලේ ලෙඩ වැඩි වෙන තරමට ස්පෙෂලිස්ට්ලා කැමති. අතරම ස්පෙෂලිස්ට්ලාම තමයි ලෙඩ හදාන්නේ. නඩුකාරයෝ මයි ලෝකේ තියෙන හරියක් නඩු හදාන්නේ. එතන හිතන්න උසාවියක් නඩු නැති උසාවියක්. හිතන්න ඉස්පිරිතාලයක් ලෙඩු නැති ඉස්පිරිතාලයක්. හිතන්න ඉස්කෝලයක් ළමයි නැති ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේකදී ප්‍රධානචාර්ය වුණත් ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් වුණත් නඩුකාරයෙක් වුණත් අන්නේ වගේ විඥානය බස්සන්න ඕනේ අඩියටම බස්සලා එයාට මේ වැල් ගැඩවිල්ලෙක් පොළේ වැටෙන වැල් ගැඩවිල්ල කාන්තාර භූමිය එළියට ඇදලා දැම්මා වගේ හැඩ පෙන්නනෝ මෙතෙක් කල රංගනයක් රැඟුවා ඔබ විශ්ින් හදාගෙන දෙකට බෙදලා අධිරාජ්‍ය කෙරුවා රූප අරූප දෙක බෙදුවා වේදනා දුක සුඛ දුක වශයෙන් බෙදුවා සංඥා වලින් බෙදුවා සංස්කරණේ බෙදුවා මම මොනවක්වත් කරන්නේ දැන් පුළුවන් නම් ඔබට කරන්න පුළුවන් හරි කරපන් කියලා කිව්වහම විඥාණයට කියනවා අපපතිට්ඨිත විඥාණය කියලා ප්‍රතිෂ්ඨාවක් හොයන්න බෑ යාට එවනස ආනිදස්සන විඥාණය කියලා කියනවා යාට කැපිපේන තැනක් නැහැ පිළිඹුවක් පෙන්වන්න තැනක් නැහැ ඔච්චර කල් කිරුවේ කැපේ පෙනෙමින් පිළිමිබුවක් පෙන්නෙමි. ඉතින් අන්න ඒ වෙලාවට මේ විඥානේන ෂටගති මායාවි ගති කොහොම හරි පිළිමිබුවක් ඇති කරන්න හදන්නේ. කොහොම හරි කැපේ පෙන ගතියක් ඇති කරන්න හදන්නේ. කොහොම හරි ප්‍රතිෂ්ඨාවක් හොයන්න හදන්නේ. මේකට අපි උදව් කරනවා නම් අපි අශප්පුරුසයි. මේකට අපි උදව් කරනවා නම් අපි මාරපාක්ෂිකයි. මේකට අපි උදව් කරනවා අපි කෙලස්. මෙතෙක් කෙරුවේ ඒක තමයි. මෙයාට එහෙමම තැම්පත් වෙන්න දුන්නොත් ඒ විඥාණයට අපතිතිත භාවයෙන්ම ඉන්න දුන්නොත් මොනක්වත් වෙන්නේ අපි හිතනවා නෑ දැන් කලන්ති හැදෙයි මැරෙයි මේ අත නලියන්න හදනවා නගලන්න හදනවා කූඹි දුවනවා වහිනවා මේ වාගේකක් තමයි යෝ බුදුජානනාංශේ බුදු වෙන්නේ ඉස්සලා මාර පරාජය කරුවා කියලා කියන්නේ. ගිනි වැසි වහිනවලු පොළොව භූමි කම්පා වෙනවලු. ඉතින් බාහිර මේ වගේ දේවල් වෙනවා. බුදුජානනාංශේ කිසිම දෙයකට සැලුන්නේ ඊට පස්සේ මහරයා පැරදිලා ගෙදර ගියාට පස්සේ දූර තුන්දලා ඇහුවා මොකද අපච්චි අද ගෙදර ඇවිල්ලා මොකද අප්සෙට් ගහලා ඉන්නේ ડિප්‍රෙෂන් එකක් මොකද කියලා වැඩේ තට්ටු මගේ ශේෂ්ත්‍රයට එක්කෙනෙක් ඇවිල්ලා යන්න හදනවා කඩාගෙන ඒක නිසා මම බැලුවා බෑ අයියෝ සිම්පල් දෙන්නම් වැඩක් කියලා තමයි තුන් දෙනා ආවේ තණ්හා රති රංග ඇවිල්ලා ඉතින් තණ්හා රංගන්නා රති වයන්නා තණ්හා ගී ගයතේ බුදුහාමුදුරුවෝ ඇත්තකවත් අල්ල බැලුවේ නෑ කෙලිය අමාරයි ඇත් දෙක හරි ඇරියා නම් නැවතත් අර විඥානේ ගියා නම් ඇහැට රූප බලන්න විඥානේ ගියා නම් කනට මේ ශබ්ද අහන්න මේ කරන්න අර ඔක්කොම දිනු මැදට කරලා තියාගෙන හිටියාගේ හිමියාගේ මැද අවදියේ මේ කට්ටිය මොන රංගන නැටුවත් මේ කට්ටිය මොන ගැයුම් ගැයුවත් මොන જાති කරත් බලන්න කෙනෙක් නැත්තම් මොන නාටකමක්ද අපි මෙතෙක් කල් කිරුවේ මොකද්ද? අනේ මේක වීඩියෝ කැමරාවකට ගත්තා නම් තන්නාරති රංග රංගනකොට මොනතරම් කීයක් YouTube කීයක් හදාන්න තිබුණා. ලෝකේ ඕන කෙනෙක් බලන්න කැමති නේ. ඉතින් කියන හොඳ රෙසලූෂන් එකක් තියෙන කැමරාවකයි ට්‍රයිපෝඩ් එකකුයි තිබුණා නම් කියලා තමයි කල්පනා වෙන්නේ. මුත යනාසිකරේ කිසිම ආයතනයකට යන්න දුන්නේ නැහැ. විඥානේ තියානේ තියා අර තුන් දෙනත් මායя වගේම පරාදයි. මේක අපිට ශුද්ධ මට්ටමින් කරන්න වෙනවා. භාවනා කරනකොට කහ පාට පේනවා රතු පාට පේනවා ජේතවනාරාම පේනවා බුදුහාමුදුරුව පේනවා දේවදත්ත පෙන්නනවා අසුචි පෙන්නනවා මේ හැම දෙයකින්ම කරන්නේ බිහිසුණු ඍතු වේසමවා මග අවරන්නේ තණ්හා සංසාර ගමනේ තණ්හා ආසා ඉතින් මේවා දැකලා මෙවට මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කරන්නේ නැතුව අභිවදනය කරන්නේ නැතුව අජෝසනය කරන්නේ නැතුව අපි නන්දනය කරන්නේ නැතුව ඉන්නවයි කිව්වහම කොහොම හිතක්ද මේ ඉල්ලන්නේ? මේකට කියනවා තාදී මනස කියලා, නොසැලෙන මනස කියලා. එහෙම නැත්නම් නොසැලෙන මනස කියන නැත්නම් එහෙව් මනසක් අවශ්‍යයි. භාවනා කරන යනකොට මේ මම කියන தත්ත්ව මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නොවිද නැහැ. අනිවාර්යයෙන්ම වද්දකලා තියෙනවා. නමුත් අපි හැම වෙලාවෙම මාර්ග පැත්තට තමයි කෙලස් පැත්තට තමයි උදව් කරලා තියෙන්නේ. ඒ නිසා දවසක දැනගත්ත මේක කෙලේශයක්. ඒ වෙනුවට නික්ලේශී තත්ත්වයක් තියෙනවා. මේක මලක් එන නිර්මල තනක් තියෙනවා. මම අනිත් දවසේ දවසේ ලෑස්තිලා ගිහිල්ලා මේ කවුරු ඇවිල්ලා රූප බිහිසුණු රුදු වේශමවාගෙන ආවත් මග අවරන්න ගියාවත් මම දැක්කේ නැති කෙනෙක් වාගේ, අහපු නැති කෙනෙක් වාගේ, තේරෙන්නේ නැති කෙනෙක් වාගේ, මලමිනියක් වාගේ මේ ගත්ත අවස්ථාව, ගත්ත පිරිසිදුකම, ගත් උපයාගත්ත දේ ආරක්ෂා කරන එකයි මට තියෙන්නේ. ඒ නිසා මේ ආරක්ෂා කිරීම සඳහා මම ලෑස්ති වෙලා යන්න ඕන. සූදානම් වෙලා ගියොත් බුදුජානන්සේ කියන්නේ මේ බාහිර ලෝකේ රූප දැකලා නොදක හිටියා වගේ කියන කතාවක් නෙමෙයි. මෙතෙන් ගියාට පස්සේ තියෙන රූපයන්ගේ සේයාවල්. එහෙම නැත්නම් රූප සංඥා විතරයි තියෙන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ තියෙන වේදනාවල සංඥා. ඉතින් ඒව දිහා බලලා එදිනදා වේදනා අයින් කරන්න එක අමාරු වෙන්න පුළුවන්. මෙතනදී ඒ යෝගාචර පුංචි අභියෝගයක් වෙනවා. මේ ඔක්කොම හුදු මානසිකාර බමනයි, මනෝවිකාර බමනයි. මේ ඔක්කොම නිකන් මනස්ගත විතරයි. ඒ නිසා මේ මනස්ගත වලට පණ දෙන්න යන්නත් එපා, නන් දෙන්න යන්නත් එපා, සැලෙන්නත් එපා. මේවා මනස්ගත විදියට බලමු මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා අවශ්‍ය නම් මෙනෙහි කරගෙන හිටියොත් මේ හුළඟට අතකින් ගැහුවා වගේ අප්පුඩියක් ගැහුවා වගේ සද්දයක් එන්න හුළඟට අතකින් ගැහුවා වගේ වදින්න දෙයක් නැහැ. ඒක නිසා ඒ විවේක ස්ථානයේට මෙහෙවන එක ඒ නිර්මල ස්ථානට මෙහෙවන එක ඒ නික්ලේශ ස්ථානට මෙහෙවන එක හරියට අශ්වයක් වතුර එකක් ගාඩ ගෙනියනවා වගේ. නමුත් මේක බොන එක මේකයි මම කරන්න ඕන කියලා අශ්වයාට කියන්නේ බීපම් මැසිනා වතුර ඉතරහට වතුර නැහැ කියලා ඌ ඔළුව ඔල්ලලා ඉන්නවා. වතුර එකට අරගෙන ගියාට ඌ බොන්නේ නැහැ. මොකද අපි අශ්ව භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ගොනෙක් පුළුවන් වතුරේ ගාඩ ගෙනියන්න ඕත් බොනේ එක ගොනාගේ වැඩේ. ඒක නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ තෑග්ගක් දෙන්න පුළුවන් බාර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කියකෝ හෙන්න දුව අපි දුව දුන්නා. දෑවැද්දත් තිල්ලුවන්ද ඒකත් දුන්නා දුවයි. දෑවැදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන්දු වේ ගෙදර යන්න කියලා නිවන ආපහු යනවා යන්නේ. ඉදට ඇවිල්ලා පෙන්නනවා මෙන්න මේක කියලා. ඉතින් අපි කැමති නැහැ. අපි කියන නිවන කහ පාටයි මේක පාටක් නැහැ. නිවන සුඛයක් මේක උතුප දුක දෙකම නැහැ. නිවනට නම් වණන් එල්ලන්න පුළුවන් මේක නම් වණන් එල්ලන්න බෑ. ඒ නිසා ඕක බාර ගන්න කැමති නැහැ කියලා ප්‍රතික්ෂේපෙමයි තියෙන්නේ. කවුරක් ප්‍රතික්ෂේප කරන්නේ තමන්මයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කෘත්‍යමාරය උන්වහන්සේ අපි ගෙනියලා පෙන්ලා දීලා තියෙනවා මේ අනිදස්සන තැනට අපපතිත තැනට ශුන්්‍යත තැනට අනිමිත්ත තැනට බලාපොරොත්තු තියන්න බැරි තැනට. ඉතින් අපි එක කාලකන්නිකමක්, මුස්පේන්තුවක්, පාළුවක්, තනිකමක් මම මොනවා හරි කරන්න ඕන කියන කතාව ආවනම් ඉතින් බුදුජානනාංශ කියන්නේ මම නම් බුදුහාන් කියන බම්බු ආබන් කියලා නිකන් ඉඳයි. ඉතින් බුදු ආමතුරට හැදිච්ච මිනිසෙකින්ද මං වගේ කියන්නේ නැහැ. ඉතින් උංගෝ දෙනට පස්සේ දෙන මෙතන ගියාට පස්සේ දැන් මොකද කරන්න කියලා. ඉතින් දෙකොණෙන් hina වෙන්න හිතෙනවා. එතන ගෙනියනවා ගෙනිච්චර පස්සේ කියනවා හරි පාළු ඉන්නේ දැන් ඉතින් හරි කම්මැලි ඉන්නේ දැන් ඉතින් හරිම නිකම් පාටියක් දාන්න තැනකුත් නැහැ මොනක් කරගන්න විදියක් නැහැ කියලා ඉතින් මේක තේරුම් කරලා දෙන්න නැත්නම් මේ පමුණුවන එක නැත්නම් මෙතෙන්ට මෙහෙවන එක එකක් ඒක බාර ගන්න එක දීපතයක බාර ගන්න එක ඒ සඳහා අපි කොච්චරක් සූදානම් මනසක් අවශ්‍ය වෙනවද? ලෑස්ති වෙලා යන්න ඕනේද? අඩු ගන්න මේ දුක පැත්තෙන් බලනකොට මේ අදුක්කම සුඛ වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන කුප්පන, ඉද්දන, අවුස්සන මේ සැප හෝ දුකේ හරිම ලාමකයි, හරිම ලදරුයි. ඒක හරිම නොපුණු නොදියුණු තත්ත්වයක්. ඒ වෙනුවට මේ අදුක්කම සුඛ වේදනාක තලතුණකම තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාගේ මේ මානසික සැකස්මට මට සම්මා සංකප්ප කියලා කියනවා. ඒ විකල්ප විතර්කයන්ගේ සැකස්ම ඒ සංකල්පයන්ගේ සැකස්ම උනාට පස්සේ තේරුම් ගත්තට පස්සේ මේ අදුක්කම සුඛ වේදනා තමයි තියෙන්නේ කියලා. ඒ මනුස්සයා කොච්චර තණ්හාවේ වැඩ කරුවත් ආය අහුවෙන්නේ නැහැ. කොච්චර තණ්හාවට කියලා දැම්මත් එයා දන්න මේ තණ්හාවේ ස්වરૂපය තමයි කුප්පණේක. මට ඕනේ අකුප්පා චේතෝ විමුක්ති කුප්පණේක නෙවෙයි. දැන් මං ඉන්නේ කුප්පණ බව දන්නවා. ඊට මං ඉන්නේ ද්වේෂී බව දන්න යාදන්න මට මේක මට මේ කර්මානුරූපව දයෝපගත වහන්න මට මේක නෙවෙයි ඕන කරන්න මම ආපහු ගෙදර කියලා බාරගන්නේ කුප්පණ දෙයක්වත් අවසන දෙයක්වත් නෙවෙයි අර අදුක්කම සුඛ තැන නම් ඒ තැන ගැන හිතන ඕන වෙලාවක තෙන්න යන්න පුළුවන් ඒ නිසා පළවෙනි සැරේ දකින්න එක එකක් දැකලා ඒක බාරගන්න එක ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ මේ දහසක් නැයින් කියන්නේ කියලා ඒක බාරගන්න එක එක ඊට පස්සේ ඒක සාක්ෂාත් කරන එක ඒක බහුලීගත කරන එක ඒක දියුණු වෙන්න ඕන විදිහට වචන කතා කරන එක ඒක දිනු වෙන්න ඕන විදිහට කර්මාන්ත කරන එක. ඒක දිනු වෙන්න ඕන විදිහට ආදීවය සකස් කරගන්න එක තන්නේ කර පුද්ගලයේ බුද්ධියට යටේ. පෙන්නලා දුන්නාට පස්සේ නැවත නැවතත් මේකට එන්න පුළුවන් විදිහට කතා කරන වචන වලින් ඇවිස්සෙන්න කතා කරන්න එපා. කවුරුත් එක්ක ගැටෙන ඇවිල්ලා වචන කතා කරන්න. මේ කෙරුවොත් එimhe කොහිතෝ යන කුණු කන්දල් රාශියකට උත්තර දෙන්නවා. කරන කර්මාන්ත වලින් ඒ දුච්චරිත සිද්ධ වෙන අනුන්ට කිප් වෙන වැඩ කරන්න එපා. ජීවන රටාව කාටවත් වදයක් වෙන්න දෙන්න එපා. කාගත සූරකෑමක් වෙන්න දෙන්න එපා. ආන්නේම කෙරුවට පස්සේ තමයි තේරි අර ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ හැදෙන ගතර සම්මා සංකප්පේ නිසා මේ ටික ආවට පස්සේ තියෙනවා මෙවැනි தත්වයක් බහුලීගත වෙලා ඒකට යන්න පුළුවන් එළඹෙන්න පුළුවන් தત્වේ ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒ වගේම තමයි Tamanට එවැනි தત્ත්වය අගය කරන කල්යාණ මිත්‍රෝ ඉන්න තැන් කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ වැඩ පිළිමේ අනික් කොල්ලක් වගේ ගහපා ගහපා දෙන්න රණ්ඩු කරන්න තෝතෝ වරපල කියන්නේ නෙමෙයි තියෙන බොහෝන කුට්ටිය කඩන කාපන් ඔබ ගනි මට මොකක්වත් එපා මට ඕන කරලා තියෙන මේකයි කියලා ඒ කල්යාණ මිත්‍රයතුට ගියාට පස්සේ මේක තවදුරටත් මුස්පේන්තුවක් නෙවෙයි මේක තවදුරටත් පරාජයක් නෙවෙයි මේක තවදුරටත් බංගලොත් වීමක් නෙවෙයි මේක මෙතෙක්කල් බංගලොත් කරපු නිසායි මට මේ සංසාරයක් ලැබිලා තියෙන්නේ ජඩකම් ලැබිලා තියෙන්නේ මම දැන් දන්නවා මේක උපයන්න කියලා අර දේ අරස සංවිධානයේ ඒක තනවා වඩා ගන්න එක ඒක සත්‍ය කෘත්‍ය වශයෙන් පෙන්වන සත්‍ය තියෙන ආරක්ෂා පච්චපට්ඨාන සත්‍ය කරන්නේ මොනවාක උපේලා දෙන්නේ උපේලා තියෙන දේ හරියට තේරුම් ගන්න මෙන්න මේකයි රකින්න ඕන කියලා රකින්න අරස කරන්න ගිය ගමන් තමයි තේනවා මේක භාවනා කරන්න ඉස්සෙල්ලත් මේක තිබුණා භාවනා නොකරන මුස්ලිම් මිනිස්සු ඇතේ තියෙනවා දන්නේ නැතිකමයි ප්‍රශ්නේ මේක තිබිච්ච දෙයක් මේක ඉස්මතු කරලා දෙන එකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියලා ඒ Taman ළඟ තියෙන ඒ ಗುಣ ටික තමයි Taman මේ සමාදන් වෙන්නේ. එහෙම නැත්නම් බුදු ගුණයකට සමාදන් වෙන්නේත් නැහැ. කරපු පව් සමාදන් වෙන්නේත් නැහැ. ඒ හම්බෙච්ච විවේකයේ සමාදන් වෙනකොට ඒක මේ චචක්ක සූත්‍රයේ බුදුරජාණන්සේ පෙන්නන සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ මේ අදුක්කම සුඛේ හොඳටම තේරුම් අරගෙන අදුක්කම සුඛේ ගියාට පස්සේ ඒක නිර්මල බව නික්ලේශී බව තේරුම් ගන්න එවැනි දෙයක් නැවත නැවත ඒ නික්ලේශී බව නැවත නැවත එහෙම නැත්නම් මේ අදුක්කම සුඛේ නැවත නැවත එන විදිහේ රටාවක් ජීවන රටාව සකස් කරගන්න එකේ කාටවත් කරන්න දෙයක් නැහැ. ඒක තම තමන්ගේ වැඩක්. ඉතින් ඒකට තමයි ලොකු වගකීමක් එනවා. මේක සකස් කරගෙන යනවා එක මගේ වැඩේ. මම මෙතෙක් කල් කෙරුවේ අහසට බැන්න ආණ්ඩුවට බැන්න අල්ලපු ගෙදරට බැන්න ගෙදර මිනිහට බැන්න ගෙදර ගෑනට බැන්නනේ. ඒවයි හත්ත පහක තේරුමක් නෑ මේක සකස් කරගන්න ඕනේ. අනිවෙනි සකස් කර ගැනීමක් කරගන්න අවශ්‍ය ආත්ම ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා